දැන් අපි පළවෙනියෙන් බුදුසාන වහන්සේට හිතින් নমස්කාර කරමු. අද අපේ බ්‍රහස්පතින්දාවක් නිස්සන්න වණයේ ඉහළ සතිපතා පවත්වන ධර්මදේශන අවස්ථාවක් සිළුම දෙනා ධර්මදේශනාට රැස්ලා ඉන්නෝ. තමන් ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්කවේ භික්ඛු සේකෝ අපමත්තමානසෝ අනුත්තරේන යෝගක්ඛේමං පත්තේමානෝ විහෙරති සෝපි පටවින් පටවිතෝ අභිජානාති තී කෞරණීය සංග්‍රහයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි පසුගිය කාල පරිච්ඡේදයේදී මේ සබ්බදම මූලපරියාය කියන සියලු ධර්මයන්ගේ මූල කාරණේ විස්තර කරලා දෙන මජ්ක්‍ධිම නිකාය පළවෙනි සූත්‍රයටයි හිත යොදලා භාවනා මාතෘකාවක් වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් පසුගිය වාරේ වෙනකොට අපි ඒකේ අසුතවත පුතු අසුතවත් පුතුජණේගේ එහෙම නැත්නම් බණක් නැසූ නොවිරු සත්පුරුෂෙක් නොදැක්ක නොවිරු ආර්යයන් වහන්සේ නමක් නොදැක්ක නොවිරු කෙනෙකුගේ චිත්ත tattve සර්වචන් වහන්සේ ඒ කාරණා 24ක් නැත්නම් මාතෘකා 24කට සාපේක්ෂව කියලා දෙනවා. ඒක හිතනවා කාටත් වගේ තේරුම් ගන්න පුළුවන්. කෘතවත් අධිය ශාවකයටත් රහතන් වහන්සේටත් සරුවචන් වහන්සේටත් මේ අසෘතවත් කෘතඥයටත් තේරෙන පදනම තමයි ඒක. ඒ කෙනා මේ ලෝකයේ තියෙන යම් යම් කාරණා අරගෙන ඒ පිළිබඳව මතේ පවත්වන මති මතාන්තර. ඉතින් මේ මති මතාන්තර පිළිබඳව ਸਰුවඥ විග්‍රහයක් ඒ අසේක අසුතවත් පු탁ජන භූමියේදී දක්වනවා. ඉතින් ඒකටපත් වෙච්ච නැති කෙනෙක් ලෝකේ ඇත්තෙම නැහැ. හැම කෙනාම පටන් ගන්නෙ බොහෝ විට එතනින් ඉතින් සංසාර ගමනේ අපි විවිධ මට්ටම් වල ඉන්නවා. එමේ ඉන්නකොට ඒ ආර්යයන් වහන්සේ දැකීම හරහා ආර්ය ධර්මයේ ඇහිීම හරහා ආර්ය ධර්මයේ හැසිරීමට ගන්න උත්සාහය හරහා නැත්නම් සත්පුරුෂයන් දැකීම හරහා නැත්නම් සත්පුරුෂ ධර්මයේ ඇහිීම හරහා නැත්නම් ඒ ධර්මය ක්‍රියාවත් කිරීමට ගන්න උත්සාහය නිසා එයා ක්‍රමයෙන් සීක පුද්ගල තත්ත්වයටපත් වෙනවා. ඉතින් එතෙන්දී ඒක තැනකදී ශාසනයේ එයාට මාර්ග ඥාන ලාභපු සීක පුද්ගලෙක් කියන නම සඳහන් වෙනවා. ඉතින් සාමාන්‍ය බෞද්ධ සම්ප්‍රදාන කුර රටවල ඒ වගේ සීක පුද්ගලයෙක් විශාල වශයෙන් ඒ අසෘතවත් පුතඥයන්ගේ වෙන් කරලා ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණීය ආදි වශයෙන් ගුණ වලින් සලකන ගතියක් තියෙනවා. ඊටාම සත්‍යතරපත් කළා. ඒක නිසා හුඟව දෙනෙක් හිටනවා මේ ඒක සාධාරණයි මම හිතන්නේ. ඒසේක භාවයට නෑ. ඔසේක භාවයටපත් වීම විශාල පිම්මක්. ඒ නිසා මේ පිම්මෙන් එහා පැත්තේ මල පැන්න කට්ටියයි මෙහා පැත්තේ කට්ටිය අතර ලොකු වෙනසක් පවතිනවා. නමුත් භාවනා කරන කෙනෙකුට පේනවා ඒක එක සැරේ එක රැයකින් එක බණකින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි ටිකෙන් ටික ටිකෙන් ටික තමයි සිද්ධ වෙන්නේ කියලා. අන්නේ ටිකෙන් ටික සිද්ධ වෙන කතාව සහ එකවර සිද්ධ වෙන කතාව අතර බුද්ධ ආගම සහ බුද්ධ ධර්මයේ හිර වෙලා තියෙනවා. බුද්ධ ආගම්කාරයා හිතනවා ඒක එක සැරේ එකම ධර්ම මණ්ඩපයේදී මෛත්‍රී බුදුරජාණන්සේ දැකීමෙන් සිද්ධ කරන්න පුළුවන් කියලා. ඉතින් ආයකට මේ පිංකම් කරලා බලාගෙන ඉන්නවා සිද්ධ වෙනකම්. නමුත් ටික ටික වෙනවා කියන එක නා මෙතනම් පටන් ගන්නවා. අරගෙන ඉස්සරහට යනවා. ඉතින් ඒ අයට අර එක සැරේ වෙනවා කියන කට්ටිය උසුළු විසුළු කරනවා. මේ ටික ටික ටික වෙනවා කියන කට්ටිය දැනටමත් Taman ශීකතාවයටපත් වෙන්න පුළුවන්. නැත්නම් යම් ප්‍රමාණයකට ආංශික වශයෙන් ශීක භාවයටපත් වෙලා ඉන්නේ කියන කතාව හරියට මේ විවේචන වලට ලක් වෙනවා. යම් කිසි කෙනෙක් කිව්වොත් මම දැනටමත් ශීක කියලා. ඒක යටනවා මම සෝවාන් වුණා කියන මට්ටමට. නමුත් සෝවාන් මාර්ගලාභී ඵලලාභී කියලා දෙන්නෙක් ඉන්න බවත් ඒ දෙක පිළිබඳව තියෙන විග්‍රහය ගැනත් ඵලලාභියා ගැන බොහෝම ජයට විස්තර සහිතව කිව්වට මාර්ගලාභියා ගැන බොහෝම වැනෙන සුළු ප්‍රකාශයක් තියෙනවා. මාර්ගලාභියා මාර්ගයටපත් වෙච්ච එකනා මාර්ගය කෙලවර කරපු එකනා කෙලවර කරපු එකනා ඵලලාභියයි කියලා කියනවා. මාර්ගයටපත් වෙච්ච එකනා කොතනදීද මාර්ගෂ්ඨ කියන්නේ කියන එක තේරවාදී ඉච්චර ලස්සන පිසු දෙලා නැහැ. යම් කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තිසන සමාදන් වෙච්ච ගමන් එයා මාර්ගලාභියෙක් වෙනවා. ඒක එක නිර්වා එක නිර්වචනයක්. ඒකේච බුද්ධං සරණාගතා සරණංගතාසේ නතේ ගමිෂ්සanti අපාය භූමිය කියලා බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා. යම් කෙනෙක් බුදුන් සරණ ගියා නම් ඊට පස්සේ අපාගත වෙන්නේ නැහැ. හැබැයි බුදුන් සරණ ගියයි කියන එක ඒක අර වගවීමෙන් යුක්තව කරන්න තව කෙනෙක් කියනවා සංකාර උපේක්ෂා ඥානෙටපත් වෙච්ච කෙනා තමයි ඒ කියන්නේ මේ මාර්ග චිත්තයේ නැත්තම් සත්‍යවිසුද්ධියේ අවසාන தත්ත්වයටපත් වෙච්ච කෙනා තමයි මාර්ගස්ත කියලා කියන්න පුළුවන් වෙන්නේ. එතකම් මෙයාට මාර්ගස්ත කියන්න බෑ. මොකද මාර්ගස්තය අපෙන් වෙන් කර ගන්න උත්සාහ කරනවා. මාර්ගස්ත්‍ය අපිත් එක්ක ඉන්න බෑ. එයා වෙනම කෙනෙක් ආර්ය පුද්ගලෙක්. නමුත් අර සෝවාන් මාර්ගස්ත්‍යත් ආර්ය පුද්ගලෙන් පලස්ත්‍යත් ආර්ය පුද්ගලෙක් කියනකොට අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ මාර්ගස්ත්‍ය දාපු නිසා විපස්සනාචාර්යවරු විශේෂ උත්සාහයක් ගන්නවා. භාවනා කරන හැම කෙනෙක්ම යම් ප්‍රමාණයට සීක தත්තට පත්ලා ඉන්නේ කියලා කියනවා. ඒකට සමහර භාවනා කරන අය කැමතිත් නැහැ. භාවනා කරන්නේ නැති නැත්නම් බුද්ධ ධර්ම ක්‍රියාවත් කරන්න නැති අය කැමතිත් නැහැ. ඒගොල්ලෝ කියන එකට අත තියන්න එපා. ඒක සුද්ධ භූමියක් ආර්ය භූමියක් ඒක නිසා නිකම් බුදුන් සරණ ගිය මට්ටමට කෙනෙක් සීක කියලා කියන්න බෑ. එයා මෙන්න මෙච්චරක්වත් කිහිල්ල තියෙන්න ඕන කියලා ඒක සම්බන්ධ ගුරුකුල මත රාශියක් තියෙනවා. මේ පටිවිපස්සනා මට්ටමට ගියාම සීක පුද්ගලයෙක් කියන එක නේ ගැඹුරු විපස්සනා ඥානවලට. තව කෙනෙක් කියනවා උද්‍යප්පේ ඥාන මට්ටමට ගියාම පැහැදිලිවම ධර්මයේ වැටලා ඉන්නවා සීක පුද්ගලයෙක් කියලා. ඉතින් මේ විදිහට එක එක එක එක මට්ටම් එක එක ගුරුකුල පෙන්ලා දෙනවා. දැන් මෙතන මේ ਸਰුවචනාංශයේ පෙන්නන සබ්බාසව සබ්බදම මූලපරියාය සූත්‍රයේ අසෘතවත් පුතුජනා කියන එකට කවුරුත් අත උසන්න කැමතියි. අපිට අපි ආරණාංශලා දැකලා නැති සත්පුරුෂයන් දැකලා නැති සත්පුරුෂයන් මේ අහලා නැති හැදිරිච්ච නැති කට්ටිය කියන්නේ උගව දෙනෙක් උත්සාහ කරනවා එයාට එතකොට කැමැති වෙලාට සිල් ලකින්න පුළුවන් කැමැති වෙලාට සිල්පද කඩන්න පුළුවන් වගේ වීමක් වෙන්නේ නමුත් මේ ශේක පුද්ගල කියන එකේදී ඒ ටික කියනකොටත් තේරෙනවා. Taman වශයෙන් Tamanට අභ්‍යන්තරගත කරලා බලනකොටත් තේරෙනවා. කාට හරි කියලා දෙන්න අපි ඒකට බණක් කියනකොට අර්ථකථනයක් දෙනකොටත් තේරෙනවා. මෙතනදී බොහොම මධ්‍ය උද්දල් වෙච්ච තැනක් තියෙන්නේ. පිරිසුදු ගතියක් තියෙනවා. ඒ නිසා සරුවච්චන් වහන්සේ මේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ සේක පුද්ගලයා නිර්වචනය කරන්නේ සෝපි සෝ භික්කවේ භික්ඛු සේකෝ අපමත්ත මානසෝ. අප්‍රමාදයේ සමාදන් වෙලා ඉන්නේ. ප්‍රමාදයට වැටෙන්නේ එහෙම නැත්නම් අප්‍රමාදීව කලයුත්ත කිරීමෙහි ඒ එලඹ සිටි 100න් ඉන්නවා නොකලයුත්ත නොකිරීමෙහි එලඹ සිටි 100න් ඉන්නවා අපමත්ත මානසෝ. ඒ කියන්නේ සේක කියන්නේ ශික්ෂාවට හික්මීමට ලක් වෙච්චි. ඉතින් මේ හික්මීම සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් තුනක් තියෙනවා. සීල සික්ඛා, සමාධි සික්ඛා, ප්‍රඥා සික්ඛා කියලා. අන්න ඒ කොතනදීද සීක කියන එකනට තමයි ඒ ඒ ගණේට ඒ පන්තිට ඇතුල් වෙන්නේ කියන එක පුද්ගලයන් පුද්ගලයා වග කියා ගන්නවා. සමහර බොහොම ඉක්මනට කියා ගන්නවා මම සීක කියලා. සමහරු ඒක නොකියන වග බලා ගන්නවා. ඒ නිසා මෙවැනි සූත්‍රයක් දේශනා කරනකොට දෙන පද එක එක පදයට දෙන අර්ථකථනයේදී අටුවාචාරින් වහන්සේ දෙන උත්තරය යටත් පිරිසෙන් දෙන උත්තරයද උඩත් පිරිසෙන් දෙන උත්තරයද කියලා බැලුවොත් ඒ පොත ලියන වෙලාවේ අටුවාචාන් වංශය පොත ලියන වෙලාවේ පැවතිච්ච මතය හෙලි කරලා තියෙනවා. ඒකෙදි හෙලි කරලා තියෙන්නේ සෝවාන් වෙච්ච රහත් වෙච්ච නැති කෙනයි කියලා. නමුත් මේත වෙනකොට පසුගිය අවුරුදු 40 ඇතුළත මේ සෝවාන් වෙනවා කියන එක සෝවාන් මාර්ගස්ත්‍යත් තරම් තියලා පළස්ත්‍යත් තරම්. නිසා භාවනා කරන කෙනෙකුට මේ කියන සීක පුද්ගලයෙක් සම්බන්ධව ਸਰවචනාංශේ විස්තර කරන මේ தત્ත්වයේ යම් ප්‍රමාණයක් යම් වෙලාවක අත්දැක ගන්න පුළුවන්. හැබැයි අනික් වෙලාවට ඒක නැතිවීම නිසා ඒකේ තියෙන වගවි වගකීමේ යුක්තෝ කියා ගන්න බැරි ගතිය නිසා ඒ தત્ත්වයේ తాවකාලිකව අත්විඳින කෙනාට කැමැතිනම් සීක කියා ගන්න පුළුවන් තමයි නැත්නම් අකමැතිනම් මම තාම සීක වෙලා නැහැ කියලා කියා ගන්න පුළුවන්. ඒ නිසා වෙන්නේ මොකද්ද මේ එක එක පදේට දෙන අර්ථකතනේ විශාල අර්ථ ඡායා රාශියක් මතුවලා තියෙනවා. කෙසේ නමුත් මෑත ඒ කියන්නේ අවුරුදු 20ක තිය කාලේ ඉඳලා භාවනා කරන ගුරු වරු කර්මස්ථානාචාර්යවරයෙකුට අර්ථ දෙන්න හදලා තිනවා. ඒක හුඟක් වෙලාට භාවනා කරන අයට සාන්තිදායක වෙන අතර සදාචාරවාදියාට සහ බුද්ධාගංකාරයා අපහසුවටපත් කරනවා. ඉතින් ඒ නිසා ඒ වර්ථකතන හුඟක් ප්‍රසිද්ධ වෙන්නේ නැහැ මේ සූත්‍රේ බණකට ගන්නෙත් නැහැ. ගත්තොත් වග වෙන්න වෙනවා. මේ කියන වචන අත්දකලා කියන එකක්ද නැත්නම් හිතලුවට කියන එකක්ද තමන්ගේ මාන්න වැඩි කරගන්න කියන එකක්ද නැත්නම් තමන් අවමානයට ලක් කරගන්න කියන එක නේද කියනකොට අපමත්ත මානසෝ කියලා කියන්නේ කවුද? එළඹ සිට 100න් ගත කරන අප්‍රමාදයේ යෙදී ගත කරන කෙනා කවුද? ඉතින් ඒකට අටුවාවත් පිළිගන්න ත්‍රිපිටකයත් සලකා බැලුවොත් පේන වචන තමයි සතිමත් කියන වචන. අපමත මානසෝ කියලා කියන්නේ අප්‍රමාදේ සහ සතිය සමානව පිළියර ගන්නවා පිළියරගත්ත බව පේන්න තියෙන මේ සූත පිටකේ බලනකොට අටුවාවත් පිළිගන්නවා අප්‍රමාද කියන්නේ සතිය නිසා අපමත මානසෝ කියලා කියන්නේ සතිපත්තාහනේ බහැගත්ත කියන එකයි. ඉතින් ඒ නිසා සතිපත්තාහනට බහැගත්ත පුද්ගලයා බැහැ ගැනීම කියන එක ඉතින් විවිධ මට්ටම් වල තියෙනවා හත් අවසේ සතිපට්ඨාන භාවනා වැඩ පිළිවෙලට සම්බන්ධ වෙනවා 10 දවසක 15 දවසක ඊට පස්සේ භාවනා නොකරන තත්ත්වයටපත් වෙනවා. ආයෙත් භාවනා කරනවා. එහෙම නැත්නම් ඉරියව්ව භාවනා මධ්‍යස්ථානය වැඩමුළුව පැත්තක තියලා නිතරම සතුටුමත් වෙන්න උත්සාහ කරන කෙනා එකක්. ඒක ඇත්තටම කරගන්න පුළුවන් දෙක සාර්ථකද කියන එක තව එකක්. ඒ නිසා Taman Taman අර්ථකථන දී ගන්න ඕනේ අප්‍රමාද කියන එක කාලයට සහ දේශයට අහු වෙන දෙයක්ද නැත්නම් ලද හැම අවස්ථාවෙම හැම තැනකදීම අප්‍රමාද වෙන තමන් උත්සාහ කරනවාද කියන එක කොතනදීද අහවල් තැනදී සිල් අරගෙන භාවනා මාත්‍යස්ථාන විතර සත්‍යමත් වෙනවා ඊට පස්සේ භාවනා නොකරන සත්‍යමත් නොවන අප්‍රමාද නොවන තැන් තියෙනවා ඊට පස්සේ මම පැය 24ෙම පුළුවන් තරම් <clears throat> කාලයට සහ දේශයට අහුවෙන්නේ නැතුව සත්‍යමත් වෙනවාද කියන එකෙන් Tamanට පුළුවන් වෙයි දැනගන්න මේ හිතට කුරටෝරා බේත් බොනවද එහෙම නැත්නම් හැම වෙලාවෙම මේ එලඹසිටි ගතිය අප්‍රමාද ගතිය තියනවා කියලා. ඉතින් ඒක නිසා අපමත්තෝ අපමත්ත බානසෝ කියන තමයි ਸਰවචනාංශය මෙතන ශේක පුද්ගලයාට දෙන්නේ. ඒ කියන්නේ අරියානන්දස්සාවි අරිය ධම්මේ කෝවිතෝ අරිය ධම්මේ සුවිනීතෝ. සප්පුරුෂානන්දස්සාවි සප්පුරුෂ ධම්මේ සුවිනීතෝ කෝවිදෝ සප්පුරුෂ ධම්මේ සුවිනීතෝ. ආර්යනාසල දැකලා තියෙනවා. ආර්ය ධර්මය අහලා තියෙන එකට උත්සාහයක් කරලා තියෙනවා විනයගරුක වෙන්නේ. සත්පුරුෂයන් දැකලා තියෙනවා සත්පුරුෂ ධර්මය අහලා තියෙනවා යම් උත්සාහයක් කරන් තියෙනවා විනේනේ වෙන්නේ ඒ උත්සාහය සාර්ථක අසාර්ථක භාවයේ කිසියෙත්ම අදාළ නැහැ කරලා තියෙනවා නම් ඒකට බෑ ගන්න උත්සාහ කරලා තියෙනවා නම් ඒකම තීරණාත්මක සාධකයක් බාටපත් වෙනවා එතන ඉඳලා Taman ලදලද හැම වෙලාවෙම සත්‍යමත් වෙන්න උත්සාහ කරනවා ලදලද හැම වෙලාවෙම අප්‍රමාද වෙන්න උත්සාහ කරනවා කියන එක ඒක Tamandai තේරෙන්නේ. Taman මේ ශික්ෂාවේ සමාජිකත්වයක් අරගෙනද ඉන්නේ නැත්නම් වර එක බහා තබනවා වර එක ධූරේ ගන්නවා ධූර නික්ෂේප කරනවා ධූරේ ගන්නවා. ඉතින් ඒ වගේ කරන එකක් සහ යෙදී ගත කරන එකක් තමයි අපිට මෙතනදී දල වශයෙන් ගන්න තියෙන්නේ. එහෙම කරන එක නාද. අනුතරන් යෝගක්ෂේමපත් හේමානෝ කෙලවරක් යෝග ඒ කියන්නේ ශික්ෂාවේ කෙලවරක්. අසීක තත්වයක් බලාපොරොත්තු වෙන කෙනා අනුත්තරව බලගෙන කෙනා සෝපි පටවෙන් පටවිතෝ අභිජානාති. ඒ කෙනත් මේ පෘථුවිය පිළිබඳව විශේෂ ඥානයක් යාරට තියෙනවා. එහෙම නැති කෙනා ශික්ෂාවක් නැති කෙනා පටවෙන් පටවිතෝ සංජානාති කියලා තියෙන හඳුනනවා කියලා මේ තාත්තගේ ඉඩම මේ මගේ ඉඩම ඉඩම තමයි පටවිය කියලා කියන්නේ. ඒක ඉතින් ගොඩ ඉඩම් බිම මඩ ඉඩම් ආදී වශයෙන් අර පෘථුවිය හඳුනාගන්නේ භූපති කියන පදනම සාපේක්ෂව භූමියට අධිපති කෙනා රජුරු රජුරු දීපු ඉඩම් සල්ලි දීලා ගත්ත ඉඩම් මගේ ඉඩම ආදි වශයෙන් ඒ නිශ්චල දීපොළ අගේ කිරීමට පෘථුවිය මිනුම් දණ්ඩක් කරගන්නවා මේ කෙනා ඊට සාපේක්ෂව පඩවි කියලා කියන්නේ තද ගතිය මෙලෙක් ගතිය සුමුදු ගතිය ගොරෝසු ගතිය බර ගතිය හැල්ලු ගතිය කියලා තේරෙනවා ඉතින් සමහර වෙලාවට මේ ශේක පුද්ගලයා ගැන කතා කරනකොට කියන්න තියෙන්නේ එයාට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ දැතමෙන තන දැන වෙන තද ගතිය සමහර විටක පස්සට දැබෙලා තදෙන දැනෙන තද ගතිය නිසා අපහසුටපත් වෙලා නැගිටීමට කාරණාවක් වෙනවා. තව සමහර වෙලාවට පස්සට තද ගතිය නොදැනීම නිසා වෙනදා තිබුණු වේදනාව මට නැහැ කියලා අර පටවි ගතිය තමන්ගේ භාවනා ඉදිරියට ගෙනියන්න පහසුවක් වෙන වෙලාවක් තියෙනවා. නමුත් මේ පස්සවත් ඒ හැප්පෙන පොළවටවත් නෙවෙයි පටවි කියන්නේ මේ තද බවට තද ගතියට තද ස්වභාවයට කියලා තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ තද ගතිය වැටහෙදිම පස්ස හෝ පොළව කියන දේ මේ පටවිය නියෝජනය කරන නිදර්ශනයේ පැත්තක දාලා භාවයේ තේරුම් ගන්න පුළුවන් වුණොත් තද ගතිය තද බව තද ස්වභාවය එතකොට යා අර අසුතවත් පුතුජනයා මේ පටවිය පාවිච්චි කරන සම්මුති ධර්මය විනිවිදලා යා මේ පටවිය ඇති කරලා දෙනවා පටවිය තියෙනකොට දැනගන්න පටවිය කතා කරන භාෂාව තමයි තද ගතිය මෙලෙක් ගතිය මට දැන් මේ තද ගතියයි මේ දැනෙන්නේ ඒකත් එක්කම මේ මගේ පස්ස මේ මගේ පොළව කිව්වොත් ඒ තද ගතියත් එක්ක මනාපමනාප අනිවාර්යයෙන්ම පහළ වෙනවා. මම මේ තේරුම් ගන්නේ තද ගතිය ඒක මෙලෙක් ගතිය නැතුව පේන්න බෑ. ඒ නිසා මට මේ තද ගතිය වැටහීමට මම භාවයේ වැටහීමට මම ස්වභාවය වැටීමේ හිටගත්තොත් තමයි තේරෙන්න පටන් ගන්නේ මේ තද ගතිය නිසා අනිවාර්යයෙන් මේ හිත මනාපමනාප වේවානෝ වේවා පැවතිය යුතුම නැහැ. ඒ නිසා කොයි වෙලාවක හෝ තමයි දැනෙන තද ගතියක් මෙලෙක් ගතියක් එහෙම නැත්නම් මෘදු ගතියක්, තද ගොරෝසු ගතියක්, බර ගතියක්, කැලු ගතියක් එනකොට මේක මේ කටට, බඩට, නාසයට, දිවට, පස්සට හේතු කරලා බලන්න ගියොත් පඩවිය සංජානනයේට වැටෙනවා, හඳුනා ගැනීමකට වැටෙනවා. පද ගතිය, තද බව, තද ස්වභාවය කියලා ගත්තොත් ස්වභාව ලක්ෂණයට වැටෙනවා. ඉතින් මේ රූප ධර්මික සාස්ෘතවත් පෘතුජනයාගේ ඉඳලා සීක තත්වයට යනකොට මට්ටම් තුනක් පෙරලා දෙන්න පුළුවන්. එකක් තමයි ඒකන කිසිම තැකීමක් නැහැ. අම්මා තාත්තා කියලා දුන්න විදිහට පෘථුවිය ගණන් ගන්න පෘථුවිය විදියට. ඉඩම් ඉඩම් බූදල් වල හැටියට. එයා අසුතවත් පුතුජණයා. තව කෙනෙකුට දැනගන්න පුළුවන් මේ පාඨවි කියලා වෙන්නන පෘථුවියත් ජලය කියන එකත් වෙන් කරලා අඳුරන්න ලකුණු තියෙනවා. තේජෝ කියන එකත් දැන් මේක න තාම පටවිය අඳුරන්නේ පොළොව විදියට. එයා තාම තේජෝ අඳුරන්නේ වතුර විදියට. එයා තාම අඳුරන්නේ තේජෝ කියන එක ගින්න විදියට. තාම වාතය හඳුනන්නේ කොන්දේ වාතය, බඩේ වාතය කියලා. නමුත් මේ අතර වෙනස්කම් වගේක් තියෙනවා. එව්ව විශ්ව සාධාරණ ධර්ම. පටවි කිව්වොත් පටවිම තමයි. ආයක තේජොත් එක පටල වෙන්නේ සංජානනය කරතයි. ඒක හඳුනලා ලේබල් කරන්න පුළුවන්. අන්නේ විදියට බලනකොට පටවියේ ලක්ෂණ දැන ගන්න පුළුවන් යාට. පටවියේ තියෙන්නේ පටවියේ තියෙන උඩ මේ කක්කලත්ත ලක්ෂණ පටවි. ගුරුසු ලකුණක් තියෙනවා. අපි ඉස්සරහට එනවා අනික් කෙව්වට ආපෝ ගතියට ගියාම වැగిරෙන ගතියක් තියෙනක වතුරේ පෙන්නනවා අපි. තේජෝ ධාතුවේ උණුසුමත් එක්ක ගින්නේ පෙන්නනවා අපි. වායෝ ධාතුවේ හොල්ලන කම්පන දරන ගතියක් තියෙනවා. කේල් දැල්ලක් කුලක බැන්නකොට පේනවා. කියලා එයාට පුළුවන් හදාරන්න පටවිය සහ ආපෝ ආදී ද්‍රව්‍යවල සටහන් වෙනස්කම්. එතකොට එයා පළවෙනි මන්ත්‍ර පට්ටමට භෞතික විද්‍යාඥයෙක් වශයෙන් පටවිය ආපෝ තේජෝ වෙන්කොට දැන ගැනීමට පුංචි උත්සාහයක් කරනවා. අන්දේම පුංචි උත්සාහයක් කරගෙන ගිහිල්ලා මේ මම ඉන්නේ පහටවියේ ඒක පෙන්වන්නේ මෙහෙමයි. ඒක දැනෙන්නේ පස්සටයි. ඉඳගෙන ඉන්න හැප්පෙන තැනටයි තේරෙන්නේ. ඇවිදිනකොට වමටයි දකුණටයි තේරෙන්නේ. අතට පිඟානක් ගන්නකොට අතට දැනෙන්නේ මෙහෙමයි. අත රළු එකක් අත ගන්නට දැනෙන්නේ මෙහෙමයි කියලා එයා ආපෝ ධාතුවෙන් පටවි ධාතුව වෙන් කර ගන්න දැනගෙන ඒකටම දැනෙන දැනෙන හැම වෙලාවෙම මේ පඨවි මේ ආපෝ වශයෙන් තේරුම් ගැනීමේ සීක භාවයක් හික්මිච්ච ගතියක් ඇතිව ඒක මේ අතට ගොරෝසු දෙයක් දන්නවත් පස්සට පොළවේ හැපුණත් මේ තද බව කියන එක තද ස්වභාව කියන එක ඒක සටහන් වශයෙන් ගත්තට ඒ සටහන ඒ විදිහටම තියෙන්නේ ඒක වෙනස් වෙමින් තියෙනවා ඉඳගෙන ඉන්නකොට අපි පොඩ්ඩක් ඔළුව එහෙම කරනකොට හැප්පෙන තැන වෙනස් වෙනවා ඉස්සරහට ඔළුව නැමුනොත් ඒ හැප්පෙන තැන පුළුවන් තරම් බද්ධපරියන් කියනවා ධන ඉස්තිහාවට යනවා. ඔළුව පස්සට කෙරුවොත් ඒක පිටිපස්ස කොන්ද කොඳු යට පෙළ දිහාට යනවා. ඒ නිසා ඒ පටවියේ සටහන නිතර වෙනස් වෙනවා. මොකද අපිට ඒ ඉරියව්වේ කොහොමඩක්වත් ඉන්න බෑ. ඒ ඉරියව්ව හෘද වස්තු ගැහෙන ගැහෙන මොහොත පාස මේ පෘථුවියත් පටවි ධාතුව වැටහිම වෙනස් වෙනවා. ඉතින් මේක හොඳට විස්තර කරලා බලද්දී ආස්වාස පටන් ගන්නකොට කොහොමද පටවි ධාතුව මට වැටෙන්නේ ආස්වාස මැදදී පටවි ධාතුව වැටෙන්නේ ආස්වාස අවසාන වෙනකොට පටවි ධාතුව වැටෙන්නේ කියලා අර පටවි ධාතුවට සාපේක්ෂව ආස්වාස ප්‍රසවාසය බැලුවොත් සක්මනක මුලැමැදාග විලුඹේ ඉඳලා ඇඟිලි දක්වා එන හැටි බැලුවොත් පේනවා ඒක මේ කරත්තරෝදයක් පෙරලෙනවා වගේ නිතරම පෙරලෙමින් තියෙන මිසක්කා පටවි ධාතුව එක විදියට තියෙන්නේ නැහැ අපි හෙල්ලෙන්නේ නැතුව ඉඳගෙන හිටියත් එහෙම තියෙන්නේ නැහැ. ඒ කියන්නේ පටවි ධාතුවේ ස්ථානයේ පැත්තක තියලා තද බවට එහෙම නැත්නම් මෙලෙක් බවට නැත්නම් සුමුදු බවට ගුරුසු බවට එහෙම නැත්නම් බර බවට හැල්ලු බවට හිතියෝ දාන හිටියොත් හැම වෙලාවෙම මේක විනාශ වෙන නිසා හඳුනා ගන්න වෙලාවක් නැතුව යනවා. හඳුනා ගන්නකොට වෙන එකක් පාටපත් වෙනවා. ඒ නිසා සංජානනය මෝඩ වැඩක්. සංජානනයේ ඊටාම හිමීට සිදුවෙනට අභිජානනයට යන්න වෙනවා මේ දකපු සටහන දැන් නැහැ. ඒ සටහන වෙනස් වෙනවා. ඒ වුණාට ඒක නැති වෙන්නේ වෙන සටහනක් බවට විපර්ණා වෙනවා. ඒකට කියනවා ආකාරය කියලා. ඉතල අපි සංඨාන පඤ්ඤාත්තියට ගිහිල්ලා පටවි ධාතු ආපෝ ධාතු වෙන් කරගත්තට පස්සේ පටවි ධාතුවත් මොහොතින් මොහොත වෙනස් වෙනකොට ආකාර වෙනස් වීම වගේක් වෙනවා. ඉතින් අර සතියක තියෙන එනේන දෙයට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය කියන අනිච්ච සංඥාවෙන් භාවනාවට නොකියන මෙයාට තෙන්නේ මේ වගේ ආකාර වෙනස් වෙනකොට මගේ භාවනාව කැඩිලා සතිය කැඩිලා අරමුණ ඔද්දල් වෙලා සමාධිය කැඩිලා ආයෙ තටමනෝ අර තිබුණු ආකාරයෙම ගන්න. ඒක ගන්නෙම නිච්ච සංඥාව නිසා. ඒ නිසා මේ පටවි ධාතුව කවදාකවත් තේරුම් ගන්න බෑ කෙනෙකුට නිච්ච සංඥාවේ හිටියොත්. හැබැයි පටවි ධාතුවේ සටහන අල්ලන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් කැමරා එක ගත්ත ෆොටෝ එකක් සහ වීඩියෝ දර්ශනයක් වගේ කැමරා එක ගන්න ෆොටෝ එකක සටහන් හොඳට පැහැදිලි වෙන්න ඒක ට්‍රයිපෝඩ් එකක් උඩ තියලා හෝ හෙල්ලෙන්නේ නැතුව කැමරාව තියාන ගන්න ඕනේ ඒ වෙලාවේ සටහන ගන්න. නෝ හෙල්ලුනොත් ඒක බොඳ වෙනවා. අපි කියන එක ෆොටෝ එක හොඳ නැහැ කියලා. නමුත් වීඩියෝ ප්‍රදර්ශනය ගත්තොත් එක සටහන නෑ එnde end end එකට කියන චරණ චිත්‍ර කියලා. චලන චිත්‍රය. මේ චලනයක් පේනවා. ඒ නිසා යෝගාවචරය කැමරා දර්ශනයක ඉඳලා වීඩියෝ දර්ශනයකට යන්න වගේ සමාධියෙන් ගියොත් කැමරා දර්ශනයට කැමති වීඩියෝ දර්ශනයට කැමති වෙනස් වෙනවානේ. නමුත් සතියෙන් ගියොත් කැමරා දර්ශනයත් වීඩියෝ දර්ශනයත් වීඩියෝ දර්ශනේ වැඩි තොරතුරු ප්‍රමාණයක් පේනවා. අපි කිව්වත් ෆොටෝ එකක් ඊමේල් කරලා අරින්න වැඩිය වීඩියෝ ක්ලිප් එකක් ඊමේල් කරලා අරින්න ගොඩක් ડેટા ගාණක් ඕන අන්න මේ විදිහට හිතේ බලය වැඩි කරලා ආකාර බලන්න ගත්තොත් මේ තද ගතිය විවිධ ආකාර වලින් පෙන්වන්න පටන් ගන්නවා. මෙලෙක් ගතිය විවිධ ආකාර වලින් පෙන්වනවා. සුමුදු ගතිය, කුරුසු ගතිය, බර ගතිය, හැල්ලු ගතිය. අන්නේ ආකාරයට යනකොට ආකාර පඤ්ඤාත්තියට යනකොටම යෝගාචරගේ මම ආයනේ හැලෙනවා. මම ආයනෙන් බලනකොට නිත්‍ය සංඥාදී දැන් අනිත්‍ය සංඥාට ඉතිරිලා පටවි ධාතුවේ විවිධ ආකාර තියෙන පුළුවන්. සෑම ආකාරයෙන් බලන එක නම් අනිත්‍යතාවයට ඉඩ දීලා බලනකොට නේතම් මම නේසෝහමස්මි කියන එක එහෙම නැත්නම් නසත් නිසත්ෝ නිජීවෝ ශුඤ්ඤෝ කියන එකට පටන් ගන්නකොටම ලෑස්ති මනසක් තියෙනවා. ඒකට කියනවා අභිඥාන අභිඥානිත කියලා. පටවිය ඉස්සෙල්ලා සටහන් බලනකොට වෙන්නේ පටවිය කියන එක ස්ථාවර කරගන්න දඟල දැඟලිලා. සමත ආකල්පය. ඊට පස්සේ මේකේ ස්වභාව ලක්ෂණ එහෙම නැත්නම් සටහන් බලන්න යනකොට පේන්නේ මේක නිස්ථාවර නෑ. අනිත්‍යයි කියන බලන්න යන කෙනා. අන්නේ වෙනස වෙනකොට ඉස්සල එක්කන අංජානනීය කරනවා පටවි හඳුනා ගන්න හදනවා. දෙවෙනි එකන තේරුම් ගන්න අඳුරන හදනකොට මේක වෙන දෙයක් පාටපත් වෙනවා. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යම් යම් දෙයක් පිළිබඳ මඤ්ඤනා කරන්න ගත්තොත් ඒක දිහා බලහන් හිටියොත් ඊගා චිත්තක්ෂණේ ඒක වෙන දෙයක් පාටපත් වෙනවා. ඒපත් වීම විපස්සනාවක් නැත්නම් ඒපත් වීම අභිඥානනයක්. එතකොට පටවිය වෙනස් වුණයි කියලා සතිය වෙනස් වුණා කියලා පියබර ගන්නෑ. පටවි පටවි සතහන වෙනස් වුණාට ඇත්තටම සතිය වඩා හොඳට ස්ථාවර වෙලා තියෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා පටවිය ස්ථාවරතියෙදි පවතින සතියදී එන සමාධියට කියනවා සමත සමාධිය කියලා. පටවිය වෙනස් වෙද්දී පවතින සමාධි සතියෙන් එන සමාධියට කියනවා විපස්සනා සමාධිය කියලා. ආකාර වෙනස් වෙනවා. වෙනස් වෙන ආකාරයේදී අභිජානනයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක යෝගාවචර ජීවිතයේ වැඩිවිය පැත්වීමක් වාගේ ජලජ ජීවියෙක් උභේ ජීවියෙක් වඩපත් වුණා වාගේ අරමුණු වෙනස් වුණයි කියලා ඉරියව්ව වෙනස් වුණයි කියලා කාලය වෙනස් වුණයි කියලා සතිය කැඩුනා කියන්න පෙළඹෙන්නේ නැහැ. මම දැන් මේ පාඨවියෙන් මගේ අවධානය මම සතියට යොමු කරලා තියෙනවා. නමුත් මේ පාඨවි දඩමීමක් කරගෙන පාඨවි කියන දේ නිමිත්තක් කරගෙන අරමුණක් කරන එක නිමිති කරගන්න බැරි තරම් අරමුණක් කරගන්න බැරි තරම් ආකාර වෙනස් වීමකට සූදානම් වෙනවයි කියලා කියන්නේ එල් එකට තාලෑල්ලකට ටාගට් බෝඩ් එකට වෙඩිචීත හිටපු එකනා පණින්න සතාට වෙඩිචියන් ඉගෙන ගන්නවා පිම්මට වෙඩිචියන් ඉගෙන ගන්නවා වගේ එල්ලේ මාරු වෙද්දි එල්ලේ පණිද්දි ඒ පණින පිම්මට වෙඩිචියන් ඉගෙන ගන්නවා ඉතින් මේක භාවනාවක් කියලා පිළිගන්න සම්ප්‍රදාන කූල කට්ටිය කැමති නැහැ. ඒ නිසා එහෙම කෙනෙකුට සීක தත්වෙට එන්න බෑ. එයා හැම වෙලාවෙම නිමිත්ත ස්ථාවර කරගන්න ආදිනවා. නිමිත්ත සම්මත කරගන්න ආදිනවා. සම්මත නිමිත්තක් ගන්න ආදිනවා. ඒකට සමත භාවනාව කියනවා. වෙනස් වෙන නිමිති පවතිද්දී නැත්නම් නිමිති කරගන්න බැරි தත්වයක් පවතිද්දී නිමිත්ත වගකීමෙන් තොරව හැසිරෙද්දී නිමිති කරගන්න බැරි තත්ත්වයටපත් වෙද්දී යෝගාවචරයට පුළුවන්කමක් තියෙනවා නම් ඒත් සතිය තියෙනවා. මේ සතිය තියෙන නිසා මේක විපස්සනා සමාධියකුත් තියෙන එක ගැන කලබල වෙන්න එපා. මේ සතිය තියෙද්දී අරමුණ වෙනස් වෙන්න පුළුවන්, පටවිය වෙනස් වෙන්න පුළුවන්, තද ගතියෙන් හැල්ලු ගතියට යන්න පුළුවන් එක කටට, බඩට, නාසයට, දිවට හේතු කරන්නේ නැතුව ගතියට ගත්තොත් යාට තේරෙන පටන් අර ගන්නවා මේ ගතිය, පටවි ගතිය ගෑනුවගෙත් එකයි පිරිමියගෙත් එකයි. මේ පටවි ගතිය සජීවී ද්‍රව්‍ය වලත් එකයි, අජීවී ද්‍රව්‍ය වලත් එකයි. මේ පටවි ගතිය භාවනා කරන එක්කනාගෙත් එක්කනයි, දෙකනාගෙත් එක්කනයි. මූල ධර්ම දැනගත්තත් එකයි නැතත් එකයි. මොකද මේ පටවි ධාතු මොනම දෙයකටවත් මායින් කරන එකක් නෙවෙයි. ඒක විශ්වගත ධර්මයක්. <clears throat> ඒක මගේ කරගන්නේ, මගේ පස කරගන්නේ, මං ඉදගෙන ඉන්න ආසනේ දේ කරගත්ත ගමන් ඒක සුභ අසුභ, හරි වැරදි, සුඛ අසුඛ දුක තේරෙන පටන් ගන්නවා. නමුත් මේ මේ දුක හරහා සැප හරහා පටවි හරහා පස්ස හරහා පටවි හැප්පෙන ආසනේ හරහා පටවි ධාතුවේ තියෙන චපල භාවය පෙන්වන්න පටන් ගත්තොත් මේක තද දේ වෙලෙක් වෙනවා. සුමුදු දේ ගොරෝසු වෙනවා. බර දේ හැල්ලු වෙනවා. මේ වෙනස් වීම න්‍යාය ධර්මයක් සුද්ධ හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මයට අපි වෛර කරන්නේ අපිට මේ නিত্য අරමුණක් දිගටම කහා පාට පේන්න දිගටම පඨවි ධාතුව පේන්න ඕනේ පඨවි ධාතුව හෙල්ලෙන්නේ නැතුව තියෙන්න ඕනේ ආදි වශයෙන් කියන්නේ අපේ මනසේ තියෙන අර හෙල්ලෙද්දිත් සතිය පවත්වන්න පුළුවන් කියන ගතිය නොදන්න අසුතවත් පුතඥකම. මනසේ ඕනම කෙනෙක්ගේ තියෙනවා. ඒ වගේ අන්වික්ෂ જાති දෙකක් තියෙනවා සාමාන්‍ය අන්වික්ෂ සහ චලාන්වික්ෂ කියලා. චලාන්වික්ෂය කියලා කියන්නේ හෙල්ලෙන දේකටත් හරියට දාලා ඒක බලන්න පුළුවන්. චපල දේවල් දිහා බලන චලාන්වික්ෂක් තියෙනවා. එහෙම නැත්නම් කැමරාව තියෙනවා වීඩියෝ කැමරාව තියෙනවා. කැමරාවෙන් පුළුවන් නිශ්චල දේවල් විතරයි ෆොටෝ ගන්න. එල්ලෙන දේ ෆොටෝ ගත්තොත් ඒක බොඳ කරනවා. වීඩියෝ කැමරාව රිසලූෂන් හරියට දාලා ගත්තොත් එල්ලෙන දේ නැසෙයි. ඉතින් ඒකෙදි මේ කැමරාට වඩා වීඩියෝ කැමරා එක දියුණු වෙලා තියෙනවා. අන්න ඒ වගේ යෝගාවචර මනස අසීක භූමියේ ඉඳලා සීක භූමියට යනකොට බලන අරමුණ නිශ්චල විය යුතුමයි කියලා අරමුණට නීති දාන්න යන්නේ. නිශ්චල වුණත් අපි ඒකෙන් පොඩ්ඩක් අසුර යාලුකම සුවද භාවය ඇඟැලුම්කම ඇති කර ගන්නවා. හැබැයි දන්න ඕන වෙලාවකම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඉස්සරහට ඉස්සරහට යෝගාවචරයා මේ ශේක தත්වෙටපත් වෙච්ච එකන අපමත්ත මානසික කටයුතු කරනවා කියලා කියන්නේ අපි යමක් යම් තැනකින් බැස ගන්නවා තමයි. ඒ බැස ගන්න තැන අඩේට ගන්න ගල හෙල්ලෙන්නේ නැතුව තියෙන බව හැබෑව. නමුත් ගල හෙල්ලෙන්නේ නැතුවට ගලෙන් කරන්නේ හොල්ලන්න බැරි එකක් හොල්ලන එක තමයි. අඩේට ගලක් ගන්නේ අපිට යමක් උලුප්ප ගන්න ඕන නිසානේ ගලව ගන්න ඕන නිසා ඒ වස්තුව හෙල්ලෙනවා. අඩේ විතරයි හෙල්ලෙන්නේ නැත්තේ. ඒ නිසා අඩේට ගන්න එක තමයි පටවි ධාතුව වෙන්න පුළුවන්. ඒක නොසැලී තියෙන්න පුළුවන්. හැබැයි ඕනම වෙලාවක ඒක සැලෙන දෙයක් බවටපත් වෙනවා. අන්නේ විදිහට පටවි ධාතුවේ තියෙන චපල භාවය. ඒකට චපල භාවය කියන්නේ ඒකට කියන්නේ ඒ ධාතු ගුණය කියලා. ඒකට කියන්නේ ඒ වගේ තියෙන ස්වභාව ගතිය හේතුඵල ධර්මයක් හේතු ආපු ගමන් එයා කිස් කින්ඩට වග කියන්නේ පැදුරටත් නොකිය මාරු කරනවා. අන්නේ මාරුව මට කරන තරහක් නෙවෙයි. පටවි ධාතු කවුරුත් එක්ක තරහ නැහැ. ඒ නිසා මේ පටවි ධාතුවට නඩු කියන්නේ පටවි ධාතුවත් එක්ක උරුට්ටු වෙන්න හදනවා කියලා කියන්නේ බල්ලවල් තමගේ වලිගෙම හපාගෙන රිදෙන වදිනවා කියන වගේ වැඩක්. ඒ නිසා සීක පුද්ගලයා පටවි ධාතුව හදාරන්න යනකොට ඒක මේ ඇහැට කන්ට දිවට නාසයට සම්බන්ධ කරලා නෙවෙයි අල්ලන්නේ පටවි ධාතු එනකොට එයා දැනගන්නවා මේ ධාතුන්ගේ භාෂාව. පටවිය ආපුවා මෙන්න මේ විදිහට තමයි මට කතා කරන්නේ. එයා කියන්නේ වෙන විදියක්. මම මේක මනාපමනා ප්‍රතිකර දැම්මොත් මට පටවිය අඳුර ගන්න හම්බ වෙන්නේ මට පුළුවන් ද මේක අභිජානනය කරන්න සංජානනය වෙනවා. සංජානන කියන්නේ මගේ යන හැඟීමෙන්. මගේ පස්ස. මම ඉඳගෙන යන ආසන තිබුණ ගලක්. එහෙම නැත්නම් ගැටයක් නිසා මම ඒකට මනාපමනාප ඇති කරන බැලුවොත් ඒක පටවිදන ගැනීමක් වෙන්නේ නැහැ. ඒක තණ්හා මාන දිට්ටි නිස්සෘත හැඟීමක්. ඒකට සංජානනීය කියනවා. යම් වෙලාවක මේ තද ගතිය කවුරු ඉඳගත්තත් ඕක ඔහොමමයි. මම පොඩක් එහා පැත්තට ඇලවෙනකොට මේකේ බුරුල් වීමක් තියෙනවා. මේ පැත්තට තද වෙනකොට ඒක තද වෙන ගතියක් තියෙනවා. මේ විදිහට මේකේ ඒක මේ හිතාමතා කාටවත් වද දෙන එකක් නෙවෙයි. මම නොදැනුවත්කමට ඒ හිතප්පපුවක් නැති පඩවි ධාතුව දුකට තියා ගන්නවා. ඒ දුකට තියාන එක මත සැලසුම් අදලා දරුවන්ට රටට සැප දෙන්න හදනවා මේ පටවි ධාතුව මැදලා. පටවි ධාතුව මට්ටම් කරන්න ගිහිල්ලා. නමුත් ඊට වැඩි අර තේරුම් කළ දුන්න පටවි ධාතුව කෝක වෙතත් ඒක Tamanට සම්බන්ධ වුණාට පස්සේ නිත්‍ය සංඥාවෙන් බැලුවොත් සංජානනය කළොත් ඒක දිගින් දිගට දිගින් දිගට කතන්දර මවන්න පටන් ගන්නවා Taman බාහිර පොළොව මට්ටම් කරන්න හදනවා මේ නටන්න බැරි පොළොව ඇදයි කියලා. පොළොව නෙවෙයි මොනවද තිබුණා නටන්න පුළුවන් එක නටනවා. පොළොවේ ඇද ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ මේ අසුතවත් පෘතුජ්ජනයා තමන්ගේ හිත හදනව වෙනුවට ලෝකෙ මට්ටම් කරන කතා කරනවා. ඒක ඇත්තටම මට්ටම් කරලා දෙන්න ඕන පටන් ගන්නකොට. භාවනා මධ්‍යස්ථාන කියන්නේ අන්නේ මට්ටම් කරගත්ත තැන. ඒක අන්තිමට වැඩි හොඳයි. එතන ගිහිල්ලා පටන් ගත්තට හැමදාම භාවනා මධ්‍යස්ථානේ ඉඳලා අම්මගේ තනින් කිරිබිබී ඉඳලා ළමයා හැදෙන්නේ නැහැ. හැදුනට පස්සේ යා ඝනාහාර හපන්න වෙනවා. ඒ ඝනාහාර හපන්නේ කොහොමද? මේ පාඨවිය වැටෙනකොට ඒක මේ මමය මාගේය කියන හැඟීමකින් තොරව බලනවා. ඉතින් ඒක අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා ශේක පුද්ගලයාගේ තණ්හාමාන දිට්ඨි වලින් දිට්ඨි නැතුව තණ්හාමාන දෙක විතරක් ඉතුරු වෙනවා. කියන්නේ සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨි නැති වෙන නිසා එයා පඨවි ධාතුව දිහා බලනවා තණ්හාවෙන් සාමාන්‍යයෙන් හැබැයි දිට්ඨි නැහැ. ඒ නිසා තණ්හාමාන දිට්ඨි සහිතව බලනකොට සංජානනය කියන එකත් දිට්ඨි වලින් තොරව තණ්හාමාන දෙක කියන කෙලෙස් මූල දෙක පමණක් ඇතුව බලනක අභිජානනය කියන විදිහටත් අටුවාව දෙන්න හදනවා. ඒක ඉතින් ඕන කෙනෙකුට ඒක පිළිබඳව පිළිගන්න හෝ එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය තියෙනවා. ඒක හිතන්න පුළුවන් එහෙම හිතාගත්ත මේ සෝවාන් වෙච්ච කෙනෙක් ගැන කතා කරලා සක්කාය දිට්ඨිය නැති වුණාට පස්සේ පඨවි ධාතුව දිහා අච්චරම තද බල ගැටුමකින් තද බල බන්ධනයකින් තොරව ටිකක් ඈත් වෙලා වගේ බලන්න පුළුවන්. මට දැන් තද ගතියක් දැනෙනවා මේ තද ගතිය මනාපමනාප දෙක නිස්සෘතද කියලා. මනාපමනාප දෙක නිස්සෘත නම් තෘෂ්ණාවක් මේකේ ගෑවිලා තියෙනවා. මට පුළුවන් ද බලන්න තද ගතියත් බලන ගමන් මනාපෙත් බලන්න. තද ගතියත් බලන ගමන් අමනාපෙත් බලන්න. ආන්නේ විදිහට බලනකොට මේ අමනාප මනාප මේ තද ගතිය මේ රූප ධර්ම නැතු වෙන්නේ නැහැ. එචා රූප ධර්මය ඉතන තියෙන්න ඕනේ. අපිට පුළුවන් දේ රූප ධර්මයෙන් පටවි කියන එක කේල් ගෙඩි පොත්ත ගලවන වගේ ගලවලා බලන්න. එතකොට මේ තද ගතිය නිසා ඇති වෙන මනාපමනාපේ බැලීම සාමාන්‍ය යෝගාවචරයට කියන්නේ තද ගතිය බලන්න මේක කටේ බඩේ නාහේ දිවේ කියන ශරීරයට සම්බන්ධ කරන්නේ නැතුව තද ගතිය තද ගතියක් විදිහට බලන්න. එතකොට තද ගතියට ඍෂිසේ හැසිරෙන්න දෙනවා. හැසිරෙන දීලා තද ගතිය වෙනස් වෙනකොට මගේ හිතේ වර්ණ ගැන්වෙන හැටි මෙහෙම වෙනකොට සැපයි මෙහෙම වෙනකොට දුකයි මෙහෙම වෙනකොට මාන්නක්කාරයි මෙහෙම වෙනකොට අවමානයක් මෙහෙම වෙනකොට ආශායි මෙහෙම වෙනකොට එපා වෙනවා කියන දිහා බැලුවොත් මේ හිත පිට නැති පටවි ධාතුව නිසා මම කොච්චර කතන්දර ගොතනවද මම කොච්චරක් හිත වර්ණ ගන්නවා ගන්නවා කොච්චරක් හිත ආකල්පගත කර ගන්නවද කොච්චරක් හිත නීවරණ වලට දා ගන්නවද මගේ හිතට එහෙම නීවරණ ගන්න ගන්න නැතුව ආකල්ප ගන්න ගන්න නැතුව කෙලස් ගන්න ගන්න නැතුව බලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක තමයි අපි ආර්යයන් වහන්සේ දකින්නයි කියලා කියන්නේ. ඒක තමයි අපි සත්පුරුෂයා දකින්නයි කියලා කියන්නේ. සත්පුරුෂයාට ඔය ඕකම තියෙනවා. සත්පුරුෂයා කතන්දර කරන්න යන්නේ එයා දන්නවා මේ මේ වැඩ කරන පටවි ධාතුව කියලා. එයා දන්නවා පටවි ධාතුවට මට කරදර කරන්න හෝ සැප දෙන්න ඕන කමක් නැහැ. මම පටවි ධාතුව එනකොටම සැප දුක නැතුව බලන්න දන්නේ නැහැ. මම මාගේ කරන්නේ නැතුව බලන්න දන්නේ නැහැ. ඒකට තමයි අසුතුවත් පෘතුජනය කියලා කියන්නේ. ඒ නිසා එයා රිමෝට් කන්ට්‍රෝල් එකකින් නඩ පාලනය කරන මැෂින් එකක් වගේ. ආර්ය බුද්ධලා යනකොට කවුරු බොත්තම් තද කෙරුවත් එයා දන්නා පටවි ධාතු වෙනකොට මම මේ පටවි ධාතුව හඳුනා ගන්න අසලු අපමත්ත චේතසයෙන් ගත කරන්නේ. ඒ නිසා එනකොට වදයක් දුන්නත් සැපක් දුන්නත් මේ එන්නේ තද ගතිය හරහාද මෙලෙක් ගතිය හරහාද මුරුදු ගතිය හරහාද ගුරුසු ගතිය හරහාද බර ගතිය හරහාද මෙලෙක් ගතිය හරහද කියලා අර පටවියේ තියෙන ලක්ෂණ තේරුම් ගන්නවා මිසක් ආවේ කටෙන්ද බඩෙන්ද නහයෙන්ද දිවෙන්ද කියන එක අයින් කරගන්න හික්මීමක් අවශ්‍ය වෙනවා. එහෙම ගියාට පස්සේ ටික කාලයක් යනකොට ඒක පුරුද්දකට එන්න පටන් අර ගන්නවා. තව කෙනෙක් කෙඳිරි ගන්නකොට දන්නවා මේ මිනිස්සයා මේ කෙඳිරි ගන්නේ පටවි ධාතුවයි මතුවලා තියෙන්නේ. එයා ශරීර ආශාවෙන් මේ කෙඳිරි ගන්න. ජීවිත ආශාවෙන් කෙඳිරි ගන්න. ඉතින් පටවි ධාතුව අයින් කරපුවාම ඔක නැති වෙනවා. නමුත් මේ මාංශයේ තියෙන කෙලස් ටික නම් නැති වෙන්නේ නැහැ. නිසා මොන බේත දුන්නත් මොන සුඛෝපභෝග වස්තු දුන්නත් ඒක උන රෝගියාට කැඳ වේදනාව වගේ කැඳ ඉල්ලනා වගේ මොනවා දුන්නත් කන්නේත් නැහැ ඉල්ලීම නැත කරන්නේත් නැහැ. ඒ වෙනකොට යාට කියලා දුන්නොත් ඔය පටවිය වල උඹට කරදර කරන්න ඕන ගතියක් නැහැ. බෑන අහ කියන නායක අල්ලගෙන තමයි මේක එක්කෝ දේව දේවතූප සංහාරයක් කියලා හිතලා නැත්නම් කවුරු හරි කරපු හුනියමක් කියලා එහෙම නැත්නම් මොනව හරි දෙයකට දාලා ආත්මයක් දාන්න. අර අනාත්ම වූ පටවි ධාතුවට ශරීරයට සම්බන්ධ කරගෙන ඇති වෙන සැප දුක හරහා ආත්මවාදී කතාවකට යනකොටම අසුතුත් පුතු ජනයකට එකතු වෙනවා ආර්යයන් වහන්සේ කියන උඹ ඔය කතන්දර ගොතන්නේ. ওই ප්‍රශ්නෙට උත්තරේ උතන් නෙවෙයි තියෙන්නේ. ඒ නිසා කතන්දර කිතිල පැත්තක තියලා උඹට අමාර්ණංග පටිදාච වෙනස් කරපන්. හැබැයි තුවාලේ තියෙන්නේ උඹේ. පටවි ධාතුවේ නෙවෙයි. ඉතින් මේකට හරියට කේන්ති යනවා. කියන උඹට අමාරු වෙච්ච දවසේ උඹට තේරෙයි උඹට අමාරු නැති ඉඳන් උඹ එනවා නිකන් මේ අපිට බයිලා කතා කරන්න තොවටත් ওই ටික වෙයි නාගෙත් අරගිට තෙයි කියලා වෙනකන් සාප කරනවා බුදුජානනාතිම රිදෙන්නේ නැති වෙන්න කතා කරනවා කරදරයක් නැති වෙලාවේ සාමාන්‍ය මට්ටමට එන පටවි ධාතුව ගන්න කියනවා දුක් දෙන්නේ නැති පටවි ධාතුව අරගෙන මේ පටවි ධාතුව මට්ටම පැන්නට පස්සේ දුකක් හෝ සැපක් වෙනවා මැද හරිය තියෙනකොට සැප දුක් නැති වෙලා අපි ගණන් ගන්නෑ හැබැයි නිවනට දොරේ තරම් ඒක නිසා සක්මන් භාවනා කරනකොට ඒ දැනෙන හැටි මේ පටවි ධාතුව විලුඹේ ඉඳලා මේ බරගතිය, තද වෙන ගතිය විලුඹේ ඉඳලා ඇඟිලි දක්වාම ගිහිල්ලා ඊගාව කකුලට මාරු කරන හැටි. ඊගාව කකුල විලුඹේ අල්ලගෙන ඊට පස්සේ එහායකට යන හැටි කරත් එක රෝ දෙක නේමිය දිගේ බලය යන වගේ කටවිත දිහා බලනකොට පේනවා. භාවනා කිරීම සඳහා අවශ්‍ය කරන හතරමහා ධාතුන් හැම වෙලාවෙම මුරගාල අපිට පණිවිඩය දෙනවා. අපි එක ගන්නෙ මගේ කකුල මගේ කට මගේ බඩ සැපයි දුකයි කියලා දාලා අර බබාගේ භාෂාවෙන්. කවදද අපි බබා භාෂාව පැත්තට දාලා ජීවත් වෙන හැම චිත්තක්ෂණයක්ම හතර මහා ධාතුන් සමග කරන ගේමක් තියෙනවා. ඒ වෙලාවේදී මේ දැන් මතුවලා ඉන්න මේක මේ කතා කරන්නේ අසවලා කියලා මේ ධාතු වශයෙන් කතා කරන පටන් අරගත්තොත් ඒක ආර්ය භාෂාව කියනවා. ඒක දේව භාෂාවට එන එක බ්‍රහ්ම භාෂාව පාටපත්. ඒකට අපි මේ මනුස්ස ලෝකේ තියෙන ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන වලින් පැත්තකට වෙලා විශ්වගත භාෂාවකින් කතා කරන්න පටන් අරගත්තට පස්සේ අපිට ලෝකයේත් එක්ක sannivedanaya කරතයි. මේ වැස්සක් ඇති වෙන්න එහෙම නැත්නම් මේ භූමිකම්පාවක් ඇති වෙන්න මේ මොන තරම් හේතු රාශි කාරණු රාශියකින්ද බලපාන්නේ. ඒකට මම යටත් වුණාට මම ඒකෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන නැහැ. මම හොඳට ඒක දිහා බලන් හිටියොත් පේනවා. ඒකේ මොකද්දෝ සම්බන්ධයක් තියෙනවා. එමෙතු මේ සුළුසුලක ලොකුයි මම පුංචි කියන්නේ යන්න එපා. නමුත් මට ඒක දැනගෙන හිටියොත් බේරෙන්න පුළුවන්. ඒක නිසා මේ දේවල් වලට දේව කෝප එහෙම නැත්නම් හුණියම් කරලා අපල කාල ඒව නෑ කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ. ඒව තියෙන අසුතු අද්භූත ජනයකට. මොකද ආර්යයන් වහන්සේ නමක් වෙන්නේ නැත්නම් අපමාන අපමාද චේතසා එහෙම නැත්නම් අනුත්තරං යෝගක්ෂේමපත්තේ මානෝ කියන බලනකොට පේනවා මේ වගේ දෙයක් දාගත්තට පස්සේ අපි කොච්චර දුර්වල දුර්බල තත්ත්වයකටපත් වෙනවද සෙනගත් එක්ක නම් අපි සම වෙනවා නමුත් අර ධාතු වශයෙන් දකින ගතිය නැතිව ඒ නිසා පඩවෙන් පඩවිතෝ අභිඥ අභිඥා අභිඥාය අර විදිහට දැනගත්තොත් මේකේ තියෙන පඩවි බව පඩවි ස්වභාව පඩවි ලක්ෂණය නැත්තම් ගතිය බලනවා මිස කටබඩ වශයෙන් නැතුව බලන ගත්තොත් පටවින් මාමඤ්ඤති. මේ පෘථිවිය මමයයි මඤ්ඤනා නොකිරීමට මේ හික්මීමක් තියෙනවා. එන්නකොට නම් එන්නේ මම කියාගෙන තමයි. ආවට පස්සේ හොඳට කල්පනා කරලා බලනවා මෙයා එන්නේ මගේ අවධානය ගන්න කතන්දරයක් ගොතනද ප්‍රපංචයක් හදාගෙන. මම බලනවා මේ වෙලේ තියෙන පටවි. ඉන් එහාට කතන්දර ගොතන දෙන්න එපා. එතකොට ditthi ditthi මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විතරයි. පටවි ආවට පස්සේ එයා එන්නේ නම් ඉංගිරි බිඟි පාගෙන කොමල පපා සීනාසිසි එන්නේ වගලා ගන්න. අපි දැනගන්න මේ ඉන්නේ පටවි කියලා. ඊට පස්සේ මඤ්ඤණාව කිව්වම පටන් ගන්නෙ මා මඤ්ඤි. එයා දැනගන්නවා මේ ආවට මේ ඉන්නේ මාව තණ්හාමාන දිට්ඨිය පටලන්න මට දැන් අතේ රබර් අත්මේසයක් දාගෙන ඉඳලා විදුලිය අත ගන්නවා වගේ මට දන්නවා මට දැන් කරන්ට් එක වදින්නේ නැහැ. මං අන්නේ විදියට පටවිය දිහා හික්මීමක් ඇති කරනවා නම් මාමඤ්ඤය කියලා කියන්නේ මඤ්ඤනා කරන්න සියලු කාරණා තිබියදී මඤ්ඤනා නොකර සිටින්ද මමය කියලා කල්පනා නොකර සිටීමට ගන්න හික්මීම පටවි ධාතුවක් හැප්පෙන්නේ නැති වෙලාවෙ කරන්න බෑ. ඒ නිසා පටවි ධාතුවක් හැප්පීම මෝඩයාට කතන්දර ගොතලා ප්‍රපංච කරලා පව් කරගන්න පුළුවන් අවස්ථාවක් වගේම පඨවි තියෙන වෙලාවේදී අස්පනා අපිට අප්‍රමාදීව මේ තියෙන පඨවි ධාතු කියලා දන්නවනම් විපස්සනා ඥානයකට නිවනට දොරටුවක් වෙනවා. ඒ එකම පඨවි ධාතුව පටලවා ගත්තොත් අපායට යනවා. නැත්තම් ගෙවලෙක් වෙනවා. භූමාටු දෙයියෙක් වෙනවා. අවබෝධ කරගත්තොත් මේ පඨවි එනේන වෙලාවේ පුළු පුළුවන් වෙලාවේ ඒකට කරණ තියෙන්නේ මාමඤ්ඤේ. පඨවින් මාමඤ්ඤති පඨවියා මාමඤ්ඤති පඨවිතෝ මාමඤ්ඤති පඨවින් මේති මාමඤ්ඤති පෘථුවියෙන් මනින්න හදනවා. ඌට ඉඩම් තියෙන එක මට ඉඩම් නැති කෙනා. මේ જાතියේට රටක් තියෙනවා. මේ જાතියට රටක් නැහැ. ආදි වශයෙන් පෘථුවියෙන් බලන ගතියකුත් තියෙනවා. ඒ වත්තම් පෘථුවියේහි බලන ගතියකුත් තියෙනවා. ඒ පෘථුවිය රත්තරන් සහිත පෘථුවියක්, තඹ සහිත පෘථුවියක්, මැණික් සහිත පෘථුවියක් කියලා තමන්ගේ ඉඩමේ තියෙන වටිනාකම් බලන ඉඩමක් අරගෙන ඒක බලන ගතියකුත් තියෙනවා. ඊට පස්සේ පටවින් මේති මඤ්ඤති පටවින් අභිනන්දති ආ මට හම් වෙච්ච ඉඩම මට විතරයි ඉඩංකාරය මං විතරයි ඉඩංකාරය කියලා අර පෘථුවිය පටවිය සන්තෝෂ වෙන්න හදනවා. ඒක ඒ ආශිවිසෝපම සූත්‍රයේදී පෙන්නනවා මේ හතර මහා ධාතුන් රජ කෙනෙක් මරණ දඬුවම නියම කරන්න මිනිහෙක් විෂගෝර සර්පයන් හතර දෙනෙක් සහිත හිර කූඩුවකට දැම්මට පස්සේ හතර දෙනා ඇවිල්ලා එකේ දකුණු භාවියේ පැටලිලා පෙනේ දකුණු කනට ලං කරලා සූ සූ ගාගෙන ඉන්නවලු. අනිත් එක නම් වම් බාහුවේ පැටලිලා වම් කන ගාව සූ සූ කරගෙන ඉන්නවා. තව කෙනෙක් බෙල්ලේ පැටලිලා ඉස්සරහින් පෙනේ කරගෙන සූ සූ ගාගෙන ඉන්නවා. තව කෙනෙක් පිටිපස්සෙන් බෙලේ බෙල්ලේ පැටල පිටිපස්සෙන් පෙනේ කරන හසර පැත්තෙන් ඉන්නකොට ඒ මනුස්සයා සන්තෝෂ වෙනවා මම දැන් සිව දෙයියෝ වගේනේ. හතර පැත්තෙම සර්පිය සූසු ගාගෙන ඉන්නවා කියලා එයා ආඩම්බර වෙනවලු හතර දෙනෙක් ඉන්නවා. ඒතකොට සත්පුරුෂයෙක් කියලා කියනවා හතර දෙනාගේ එකෙක් කිපුණොත් එකෙක් ගැහුවොත් උඹ උතන මැරලා යනවා. ඒ නිසා සර්පයන්ට තේරෙන්නේ නැති විදිහට සර්පයන්ගෙන් ගැලපියන් කියලා. ඉතින් ඒතකොට ඉන්නවා මේ මනුස්සයා අර මෙතෙක්කල් සිව දෙයියෝ ඉන්නේ ඔළුවේ සර්පයක් ගෙලෙත් සර්පෙක් අතෙත් බාහුවේ සර්පෙක් ඉන්න කෙනා ඒක ආඩම්බරයක් කරගෙන ජීවත් වෙනා වෙනුවට මේක විෂගොහරයි ආශිවිසයි කියලා දැනගෙන එකෙන් ගැලවිලා ඉරගේත් කඩාන පයින් පැනිල්ල වගේ තමයි ඒ පුද්ගලයා ඔය පළවෙනි වතාවට නීවරණ ටික අයින් කරගෙන පොඩ්ඩක් අයින් වෙන ගතිය. නැවත එතනින් යා නතර වෙන්නේ නැහැ. ඒ සර්පියෝ පිටිපස්සෙන් එලවන්න පටන් අර ගන්නවා. එකෙක් කිපුණොත් ඇති. ඉතින් මේ දෙන්න හතරම ඉන්න වෙලාවේදී කියන්නේ ලෙඩක් දුකක් නැති වෙලාවේදී මේ හතර දෙනා සර්පය හතර දෙනෙක් කියලා තේරුම් ගන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. අපි හිතනවා ඉඩම් වැඩි වෙනවා නම් හොඳයි. වතුර වැඩි වෙනවා නම් හොඳයි. කින්තර වැඩි වෙනවා නම් හොඳයි. වායෝ ධාතු ඔක්සිජන් වායු නයිට්‍රජන් වාත තියෙනවා නම් හොඳයි. සල්ලි දිල ගන්න වෙන්නේ නැහැ නේද කොට. ඉතින් අපි මේව රැස් කරනවා. රැස් කරමින් සූසූ ගාමින් ඉන්නවා. ඔබලට නැහැ මට විතරයි තියෙන්නේ කිය කිය ඉන්නවා. එතකොට බුදු දනන්සේ සඳහන් කරනවා හතර දිනායේ එක එක කිවුනත් ඇති උඹ මරන්න. හතර දිනාම මැරෙන්න ඕනේ නැහැ. කිපෙන්න ඕනේ ඔය හතර දෙනා ඉල්ලන්නේ හතර જાතියක්. කවදාකවත් හතර දෙනා සන්තෝෂ කරන්න බෑ. ඒ නිසා ওই හතර දෙනා ගැලවෙන්න බලපං කියන මේ සත්පුරුෂ වචනේ ඇහුනොත් අපි කියනවා සුතවාරිය ශාවකෝ කියලා. එහෙම නැත්නම් බහුසුත කෙනෙක් කියලා. ආර්යනාංශල දකපු කෙනෙක්. සත්පුරුෂයන් දකපු කෙනෙක්. එහෙම වෙලාවට ගත කරන ක්‍රියාකාරකමකට කියන අපමත්ත මානස. යා නිතරම බලා ඉන්නවා මේ හතර දෙනා ආඩම්බරයට වගේ බෙල්ල යාගෙන හිටියට කොහොමද මේ දිනට මේ හතරට නොගැලපෙන්න හතරෙන් නික්මෙන්නේ කොහොමද කියලා. අන්නේ නික්මීම සඳහා ඥානය අපි ඔක්කොටම සමානව තියෙනවා. ඒක බුදුහාමුදුරෝ දෙන්නේ නැහැ. බුදුහාම කියන්නේ නික්මියන්. අන්නේ බව දන්න කෙනාට කියනවා මේ හතර දෙනා දිහා දැන් බලන්නේ අභිජානනයේ යුක්තව. ඉසර වගේ සංජානනයේ අඳගන්නේ මගේ බෙල්ලේ සර්පෙක් ඉන්නවා අතිත් බාහුවේ සර්පෙක් ඉන්නවා කියලා ආඩම්බරයකට නෙවෙයි ගලව ගන්න බලනවා. මොකද ගැලෙව්වට බිම දැම්මට සර්ප වෙලවනවා පිටිපස්සේ. ඒ කියන්නේ කාම ඡන්දේ නැති වුණාට කාම රාග අනුසය පිටිපස්සෙන් එළවෙනවා. ඊගාට ද්වේෂය නැති වුණාට දෝසානුසය හිටිනවා පිටිපස්සෙන්. එතකොට මේ පිටිපස්සේ එළවෙන වෙලාවෙදි තමයි මේ යෝගාචර තේරෙන පටන් ගන්න මෙතෙක් කල මම මොනවද මේ ආඩම්බරයට පටලවාගෙන හිටියේ ගලවන්න ගිය දවසේ තමයි තේරෙන්නේ. ඒකේ තියෙන නපුරයි ඒකේ තියෙන අර එලවෙලව පහර දෙන ගතිය තියෙනවා. අන්න ඒ වෙලාවේදී එයා කල්පනා කරනවා හතර ආකාරයකට ඉස්සර මම පඩවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤ. දැන් එයා පටවින් මා මඤ්ඤි. එයා හිතුවොත් මම මගේ ආඩම්බරයට ලාභයට සත්කාරයට අනිවාර්යයෙන් මේකෙන් අපට පුදුමාකාර මේ ඉඩම් නඩු කියලා જાතියක් තියෙනවා. ඉඩම් නඩු කවදාකවත් ඉවර වෙන්නේ හැමදාම නඩු. මේකට එක බඩවැල දෙකට කඩාන ආපු සහෝදර සහෝදරියෝ මරා ගන්න. මැරෙන්නේ නැති ගානට වගේ මරා ගන්න. ওই ධම්මරන් චාම්දෝ කියනවා ධම්මචාන්දුරන්ගේ අතාකටගේ ඉඩමේ එහා පැත්තේ මිනිස්සයා පාර මේ වැට තල්ලු කරලා හදාගෙන. ඉතින් නඩුවක් දැම්මම පස්සේ බේරන්න බෑ. නඩුකාරය ආවලු ඉඩම් බලන්න. ඇයි දැන් දෙපාර්ශ්වයල හැත්ති කරලා ධම්මචාන්දුරන්ගේ තාත්තට කිව්වලු ලොකු නැහැ. ඉතින් අඩියක් විතර අල්ලලා තියෙන කහරි ඉතින් පාරට එහෙම නැතුව කරන්න බෑ. එයා පැත්තේ කට්ටිය ගන්න කොහොම කෙරුවක්වත් අපි මැරනවනේ. ඉතින් ඒ නිසා ඔන්නෝක දීලා දාන්න. ආයෙ මං සුවදාලු නඩුකාර ආම්දුනේ. ඌත් මැරෙනවනේ. උගේ කැල්ලෙන් ඇදෙන්න කියන්නේ කොළේ යඩිය. මං විතර නෙවෙයි මැරෙන්නේ නඩුකාරයා හොම්බේ. තාත්තා දිනුම්. නමුත් අපිට මේ ඉඩම තමන් කරගන්න ඕන නම් කොච්චර ඥානයක් තියනවද කියලා බලන්න. එහෙම නොකිරුවොත් අපේ પરම්පරාවට හොඳ නෑනේ. මනුංකාරය මැනපු එකට හොඳ නෑනේ. ඉතින් අපි ඒකට ෆයිට් කරන හැම නැත්නම් අපි නඩුකාරයට කියනවා නඩුකාරයට නඩුව බරක් වෙන සයිස් එකට. ඉතින් ඒ වගේ තමයි අපි මෙතෙක් කල් පාවිච්චි කරලා තියෙන හැම වචනයක්ම. මේ අපි අපි සන්තක කරගන්න ඕන නම් කබරුගය තලගය කරගන්න ඕනේ නම් කොච්චර දෝ කතාවල් තියෙනවා. අන්න ඒක තේරුම් ගත්ත දවසේ ඒත් සමහර වෙලාවට කරනවා අපි ඒක. තමයි සමහර වෙලාවට තේරෙනවා මේක තමයි අපිට අම්මලා තාත්තලා දීපු බූදලේ. මේක රකින්න ගියාම බොරු ෂට මායාවිකම් ලක්ෂයක් කරන්න ඕනේ. ඊට මිට වැඩි නරකද කාගැරි අම්බලමකට ගිහිල්ලා ඉඳලා මේ ඉඩ නැතිකම එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය අතහැරීම අපි අගේ කරන්න පටන් ගත්තොත් ලෝකයෙන් බයින්න පටන් අර ගන්නවා හැදිච්ච ගෙදර නැහැදිච්ච එක මේකට දීපු ටිකවත් රැක ගන්න බෑ ඒකත් දමල ගහලා යනවායි කියලා ඒ පැවිද්දට නැත්තම් ගීගී අතහැරීමට මිනිස්සු බනිනවා බැන්නට මොකද සතුටකුත් තියෙනවා අපි ඒගොල්ලන්ට නෙදීලා ඉන්නේ ගේන්නේ නැහැ ඉතින් ඒ නිසා ඒක හාමුදුර කෙනෙක් මේ මල්ලිට කතා කරලා කිව්වලු මල්ලි මේක ගනි මම යනවා පැවිදි වෙන්න කියලා. ඉතින් මල්ලි කිව්වලු අනේ අයියා එහෙම කරන එක හොඳ නෑ කමන්නේ. මේ කියලා එයා පැවිදි වෙන්න ගියා. ඊට පස්සේ මල්ලිගේ ගෑණි කතා කරලා හිතුවලු දැන් ලොක්ක සිවුරු ඇරියොත් ආයෙනවා. ආවොත් මේ මිනිහා දෙනවා. යා හොඳම වැඩේ සිවුරේ ඉඳදී මරන්න ඕනේ. කියලා මේ මේ වරුන්ට ගානක් ගෙවලා කිවලු ආවල්තන ගල්ලෙන ඉන්නේ ගිහිල්ලා ඉඳපන් රැයට මරපන් කියලා. ඒ සෝරු හතර දෙනා ගිහිල්ලවල මේ ආම්දුර අල්ලගෙන ගාලා අපිට කොන්තරත්යක් තියෙන්නේ මරුවොත් මෙච්චර ගණක් අම ඊට පස්සේ ආම්දුර මොකටද කියලා. ඉතින් හොරු කියන්නේ නැනේ කාරණාව. ඊට පස්සේ කිව්වලු නෑ මෙන්ට කිසිම ගැලවමක් නෑ අපිට ගැල මැරුවේ නැත්තම් ගාන හම්බ වෙන්නේ නෑ නිසා අපිට කතා නෑ අපි මරන. ඊට ආම්දුර කිව්වලු මට මැරුවට කමන්නේ හෙට උදේ වෙනකන් ඉන්න දෙන්න පුළුවන්. ඒ බෑ බෑ බෑ. හෙට උදේ වෙනකොට පැන්නොත් ඒ නිසා ආමනුගලු මං ගලක් කරන දණිස් දෙක කඩා ගන්න. මට දණිස් දෙක කඩාන පෙටෝ දෙනකන් ඉඳ දෙන්න කියලා. ඊට පස්සේ ආමතු හොරු බලන ඉඳලා මම ගලක් ගෙනල්ලා කඩලා කිව්වලු දැන් මට මොනවක් අම්බලට තේරෙනවනේ දැන් මම අධික වේදනාව වෙන්නේ යන්න බෑ කියලා ආමතුරු ඒ වේදනාව මැදෙල භාවනා කරලා උදේ වෙනකන්. ඒක ලියලා ඒ පොතේ තියෙන විදිහට කොහොනාගාම වෙනවත් රහත් වෙන ඊට පස්සේ කියන කැමැත්තක් කරගන්න. ඉගෙන අර ඉඩම දීලා ආවත් මල්ලි ඒ විදිහට බැලුවට මල්ලිගේ නෝන එහෙම බලන්නේ නැහැ. එයා බලන්න බැරි වෙලා හරි මේ සිවුරු හැරියොත් අයියට මේ මිනිස්සු දෙනවා. හොඳම වෙලේ තමයි මරණ ඉඳදී අයින් කරන්නේ. ඉදම දුන්නත් මරණ දඬුවම. තියාන හිටියත් මරණ දඬුවම. ඉදම කියන්නේ මේ වගේ දෙයක්. ඉතින් ඒ නිසා අපි හිතන්නේ අපි හිතන්නේ වල්ලාගත්ත තරම හොඳයි කියලා. නැත්නම් බහුපාල කියලා කියන්නේ පොළොව පාලනය කරන. ඉතින් ඒක පිළිබඳව මේ ආදීනව සල්කනා බල්ලා ඇසුවිරු ඥාන ඇතුව ටිකක් දීලා බලන්න. දීලා බලන්නේ දුන්නට මොකද ඒක පිටිපස්සේ එළවෙලෝ අපිට පහර දෙන්න හැටි. අතහැරලා ආවත් මිනිස්සුක හරියට පාවිච්චි කරනවද දන්නෙත් නැහැ. ගත්ත මිනිස්සයත් කොයි විකෘති කල්පනා කරනවද දන්නේ නැහැ. ඒ නිසා මේ පටවිය කියලා කියන්නේ මහ පුදුමාකාර බන්ධනයක් ආකර්ෂණ ශක්තිය වගේ. මේ පොළවේ ජීවත් වෙනකන් ආකර්ෂණ ශක්තිය මිදෙන්න බෑ. ඒ නිසා අපි හිතුවොත් පොළවෙන් හැතැම්ම හයක් ඈතට යන්න ආකර්ෂණ ශක්තිය නැහැ. අපිට ඒක හිතා ගන්නවත් බෑ. මේ ආකර්ෂණ ශක්තිය නැත්තම් මේ කිසිම දෙයක් මේ විදිහට කියන්න බෑ. ඊට සම්පූර්ණ වෙනස් ඔක්කොම පා වෙන්න පටන් අර ගන්නවා මේ අපි පවත්වන ක්‍රමේ පාත්තන්න බෑ. එතකොට අපේ අපේ ඇට ආකර්ෂණ ශක්තිය නැතුව හිටියොත් අපේ ඇට මාසයක් ඇතුළත 100ට එකක් දුර්වල වෙනවා. මොකද අපි ඇවිදිනකොට ඒ කෙටෙනකොට තමයි අපි දන්නේ ආකර්ෂණ ශක්තිය ඉන්න යට වලට කැල්සියම් ඕනේ බර ගන්න ඕනේ. බර නැතුව හිටියොත් මාසෙකට 100ට එකක් ඇට දිරනවා. කැල්සියම් තැම්පත් වෙනවා වැඩක් නැහැ නේ. මම ජලජ ශාකවල අරතු බහින්නේ ඒ වතුරේ තමයි සස්පෙන්ෂන් එක තියෙන නිසා කවදා ඒවා වැල් වගේ. පොළොවේ තියෙන ගස් විතරයි අරතු බහින කෙලින් හිටින්නේ. ඒ තමයි ආකර්ෂණය තියෙන වල විතරයි අපි මේ ඇට හැදෙන්නේ. ඇට හැදෙන්නේ නැහැ. ඒ නිසා අදට අවකාශ ගාමි වෙන්න පුළුවන්. ඉඳලා මුචිරු මාස ගානක් ආවිලා හිටගත්තොත් කඩන වැටවලු එහෙම. දැන් රුවන් තයිසවස ගාමින් ආවට පස්සේ ভাইබ්‍රේටර් එක තියලා හොල්ලලා හොල්ලලා හොයාගෙන අර කැඩිච්ච මෙලෙක් වෙච්ච ඇට හදනවා. ඉතින් ඒ නිසා අපේ හැම රසායනික අංශුවක්ම භෞතික අංශුවක්ම මේ ගුරුත්වාකර්ෂණයට හැදිලා හැදිලා තියෙනවා. ඉපදිච්ච ගමන් බබා ඇවිදින හැටි බලන්නකො. ඇවිදින බලන්න ගුරුත්වාකර්ෂණ සියදින එක කෙලින් වෙන්න කොච්චර අමාරු වෙනවද කියලා. ඇවිදට පස්සේ අපිට මතක නැහැ. සක්මන් කරනකොට ආයෙ මතක් වෙනවා පියවර කීයද පුළුවන්නේ සතියෙන් යන්න කියනකොට ඕන්න ආයෙත් ඉපදුනා වගේ තේරෙන පටන් ගන්නවා. ඒතකොට පේනවා මේ ගුරුත්වාකර්ෂණයේ තිබුණට විශ්වයේ ගුරුත්වාකර්ෂණ තියෙන්නේ දශම 0.2යි. අනික හැමතැනම ගුරුත්වාකර්ෂණ නැහැ. අපි ඉන්නේ දශම දෙක ඇතුළත නිසා අපිට පේන්නේ ඒක මුළු ලෝකෙම වාගේ. අජිතාවකාශයට ගියාට පස්සේ අජිතාවකාශ වස්තු නැහැ. අජිතාවකාශයේ තියෙන්නේ ඒකේ ගුරුත්වාකර්ෂණයක් නැහැ. ඒකට ගියාට පස්සේ මේ භෞතික විද්‍යාව බලපාන්නේ නැහැ. වෙන ලෝකයක්. ඉතින් අපිට පේන්නේ ඒක විකෘතියක්. මේක තමයි ප්‍රകൃතිය කියලා. නමුත් 0.2යි මේ විකෘතිය තියෙන්නේ. ඒක ඇත්තටම විකෘතියක්. අත ලෝකේ තියෙන්නේ විශ්වයේ තියෙන්නේ අජ කියන්නේ විශ්ව කියලා කිව්වහම මුළු මන්දාකිනේම ගත්තාම ගුරුත්වාකර්ෂණය කියන එක ඉතාම දුර්ලභ දෙයක්. අපි ඒක ලෝකයක් කරන ජීවිත. ඒ වගේම තමයි මේ තෘෂ්ණාව කියන්නේ. මේ භෞතික වස්තුන් වල විශේෂයෙන් පටවි ධාතුවල තියෙන තෘෂ්ණාව නිසායි අපි මේ මේ රසාවල් කරන්නේ, රණ්ඩු සරුවල් කරන්නේ, තෝතෝ වරපල කියන්නේ, පොළු මුගුරු අරන රණ්ඩු කරන්නේ. මේකයි කියන්නේ. ඒක අතහැරීමෙන් තියෙන සැපත රහත් වෙන්න ඕනේ නෑ සෝවාන් වෙන්න ඕනේ නෑ මේක චින්තාමේ වශයෙන් නැත්තම් චුත්තමේ වශයෙන් ගන්න පුළුවන් යම් වෙලාවකට හිතනද තද ගතියක් පායට දැනිලා ඒ තද ගතිය කටේ බඩේ නාසයේ නැතුව තද භාවයේ දකින්න හදනකොට අර අතහැරපු පටවි ධාතුව වගේ පටවි ධාතුව Taman ළඟට ඇවිල්ලා මනාපමනාප ඇති කරන්න හදන වෙලාවේ මනාපමනාපෙන් තොරව පඩවි ධාතුව දකිනවා මගේ කටේ මගේ බඩේ නැතුව ධාතු ස්වභාවයි. එතකොට කියනවා ධාතුව පරමාර්ථ පැත්තට දාලා බලනවා. මම කියාගන්නේ කටේ බඩේ නැතුව ඒක බලන්න ගන්න. එතකොට ඒක පාඩ ආයෙසරක් මේක මේක දකුණු කකුලමයි කියවෙනවා වම් කකුලමයි කියන කමන්නේ. නමුත් කලාතුරකින් හරි අපිට පුළුවන් ද බලන්න ඕනේ. ඒන ධාතුව පඩවිය තදකබව මනාපමනාප දෙකට දාන්න නැතුව වේවා නොවේවා කියන දෙකට නැතුව නිකන් ශික්ෂාවක් විදියට ස්වභාවයේ නොවුනට ශික්ෂාවක් විදියට බලන්න ගත්තොත් මේකට කියනවා ඒ පටවි ධාතුවෙන් මානසික දුරස්ත භාවයක් ලබා ගන්නවා කියලා. පටවි ධාතුව තියෙද්දිම දිදුලද්දිම ඉද්දෙද්දිම කුප්පද්දිම ඒක පරිේශයෙන් ලක්කල ඒක තියෙද්දිම මේ කටබඩ නාසයට නැතුව මේ තද බව ඇවිල්ලා තියෙනවා. තද ගතිය මේ තියෙන්නේ. තද ස්වභාවයේ තියෙන්නේ. ඕක පොත් කියවට අහුවෙන්නේ නැහැ. දැන් ඇවිල්ලා තියෙනවා මම මේක දිහා බලනින්න ඕනේ කිව්වොත් තද බව දිහා බලන්නේ පරිශනාගාරික පරිශනයක් කරන විද්‍යාඥයෙක් පරිශන වස්තු අධ්‍යා බලනවා. තමන්ගෙම ඒ ඉද්දන ගතිය දිහා අප්‍රමාද මනසකින් ධාතු මනසිකාරයෙන් නැත්තම් මම මාගේ හැඟීමකින් තොරව මේ බලන් හදන ගතිය ආධුනික යෝගාචරයට එන්නේ එයා ආධුනික යෝගාචර සතිය වඩලා මේකටත් ලෑස්ති වෙලා සුතවත් ආර්ය සාක්‍රියට ඔන්න මට තදගතිය ඇවිල්ලා තිනවා. මේක ආනාපානෙන් බාධායි තමයි. නමුත් මේ තදගතිය මට පුළුවන් මේ කටබඩ ගාවක් නැතුව තද බව බැලුවොත් ඒක වෙනස් වෙන බව පේනවා. බැලුවොත් ඒක Tamanට ගැළපෙන්නේ නැති විදියට, චපල විදියට වෙනස් බව පේනවා. මේකට බය වුණොත් ඒක ස්ථාවර වෙලා දිගටම කරදර කරනවා. ඉතින් අර විදිහට බලන්න බය නැති වංශක් ඇති වෙන්න ඕනේ. බය නැතිකමක් ආනිසංස වචුනුත් ලැබෙනවා. නමුත් ඒ බැලිල්ලට කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. ඒකට තද ගතිය එන්නේ නැතුව බෑ. ඒ නිසා මේ පහසුකම් දීලා පුළුන් කොටයක් උඩ වාරිලා හිටියට පඩවි ධාතු අවබෝධ කරගන්න බෑ. හිටියත් වේදනාව එනවා. ඒ නිසා මොකේ හිටියත් පඩවි ධාතු එනකොට පඩවින් මේටි මංජති මේක මම කියා ගන්න නැතුව ඒකෙන් බලන්න නැතුව ඒකෙහි බලන්න නැතුව ඒක අභිනන්දනය නොකර මට පරිේශණය සඳහා අමුද්‍රව්‍යයක් ලැබිලා තියෙනවා. පටවි ධාතුව. මට කොච්චර වෙලා මේක තණ්හාමාන දිට්ඨුලින් තොරව දුරස්ත බැල්මකින් මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මේ අනුන්ගේ වේදනාවක් බලනවා වගේ. අනු වේදනාවක ඉන්නේ ඔපරේෂන් කරන දොස්තර කෙනෙකුට වෘත්තීය වශයෙන් අයිතියක් නැහැ අනික් වේදනාව අඳුන ගන්න. වේදනාව අඳුන ගත්තොත් එයා වෘත්තීයම දුර්ලභ වෙනවා. එචයි ඔපරේෂන් කරනකොට ලෙඩාගේ වේදනාව අඳුර ගන්න යන තහනම්. ඒක වෘත්තියම වශයෙන් එයා පොරොන්දු වෙන්න ඕන. වේදනාවෙන් දුරස්ත වෙන්න. ඒ නිසා දොස්තර කෙනෙකුට කවදාකවත් තමන්ගේ දරුවා ඔපරේෂන් කරන්න දෙන්නේ නැහැ. ඒකට හැඟුම් පාර වෙනවානේ. එයා වෙන දොස්තර කෙනෙකුට දෙනවා. මේ ක්ලිනිකල් ඩිස්ටන්ස් එකක් ගන්න ඕනේ. ලෙඩා ලී කැල්ලක් වගේ අරගෙන කඩේ කඩේ මස් කපන හරක් මස් කපන මිනිස්සෙක් මස් කපන තාලට ගන්න ඕනේ. ওই චීන විප්ලවය වෙනකොට මාව සේතුන් ඔක්කොමලා දොස්තරලා දැම්ම මස්කරා පන්ට මස්කරට කපපු එක දැම්ම තියටර් එකට. හරක් මාළු කපන එක අදාලා තියෙන තියටර් එකට ඔපරේෂන් තියටර්ස් එකට බෙගම හරක් මස් කපනවා. වෙනසක් නැතිලු. ඔපරේෂන් සාර්ථකයි. වැඩ පෙන්නන්න ගියේ තොපි කරන්නේ බොරුව කියලා. හරකා මස් කපන මිනිස්සයා මේ තේල් මේ යට කියනවා මිසක් බුදුහාමුදුරු කියනවා අතරමා අතරමා හන්දියක දෙනක් කපලා විකුණන මිනිස්සයාට මේ මස් මේ යට මේ හැම කියන මිසක දෙන කියන සංඥාව නැහැනේ. දෙන කියන සංඥාව තියෙන මස් විකුණන්න බෑනේ ගන්න මිනිස්සෙලත් නැහැ. හතරමා 13ත් ඒ වගේ බලන්න කියනවා. ඉතින් ඕක කැමති නෑ මේ හරක් මස් කන්න එපයි කියන කට්ටිය බුදුහාමුදුරු ඕනි දර්ශනේ දීපුවා කියනවා මේ හරක් කපන්න තිබුණි දර්ශනයක් කියලා. බුදුසෙන්සේ පැහැදිලිව කියනවා ගෝඝාතකෝවා ගෝඝාතකන්තෝවා දේ දේනුම් වෙදිත්වා චාතුම් මහපතේ බිලසෝ දක්ඛෙය. එතකොට අහනවා මේ මස් මේ ඇට මේ හං මේ අං කියන මිසක්ක දෙන කියන සංඥාව නැහැනේ. ඒ වගේ මේ පඩවි ධාතු ආපු වෙලාවේ මේ මාගේ කටබඩ කියන්නේ නැතුව මේ පඩවි ධාතු දැක ගන්න නම් මේ සතා මරලා බලන්න එපායි. ඒකට කියනවා මේ පරතෝ සංකල්පෙන් බලනවා පඩවි ධාතු දිහා පරතෝ සංකල්පෙන් බලන මේ තමන්ගෙම පණ ඇති කයේ වද දෙන වේදනාවක් ඇවිල්ලා. නැත්නම් සැප දෙන වේදනාවක් ඇවිල්ලා. ඒක සැප දෙක දුක නැතුව මේ ඉන්නේ පඩවි ධාතු හරහා මේ තද ගතිය, මේ මෙලෙක් ගතිය හරහා ඕක ලියන්න පුළුවන් නම් භාවනා කමටහනට ඉතින් ආට තේරෙන පටන් අර ගන්නකොට කොච්චර ශික්ෂණයක් කොච්චර අද්දකීම් සම්භාරයක් කොච්චර සතියක් කොච්චර සද්ධාාවක් තියෙන්න ඕනද කියලා. ඒ ලියෙන්නේ අපේ සිංහල සාහිත්‍ය ක්‍රමයට. කිසිම භාෂාවක ලියවෙන්නේ නැහැ. අපිට පේන එකට අලංකාර දාලා, විස්තර දාලා, ආලවට්ටම් දාලා රචනා ලියනවා මිසක් පටවි ධාතුවක තියෙන පටවි ධාතුව මත කොල්ල ලියන්න පුළුවන් ගතියක් මේ බුදුරජාන් වහන්සේගේ භාෂාවේ තියෙනවා යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී ඇති හැටියටම කියන්න පුළුවන් කියන හැටියටම ඇති කරන්න පුළුවන් අපිට කවදාවත් බෑ අපිට පටවි ධාතුව පිළිබඳව අතිශෝක්තියක් නැතුව ලියන්න බෑ අව탁සිරුවක් නැතුව ලියන්න බෑ මේ නිසා අපි පටවි ධාතුව ගන්න වෙයි ලියන්නේ අපේ මතිපතාන්තර අපේ සભ્યත්වයේ අපේ හැදියාව ඒක නිසා අපිට ඉව්වයින් අයින් වෙලා යථා භූත ඥාන දර්ශනය මේ පටවිය කොහොමද ආපෝ ධාතුවෙන් වෙන් වෙන්නේ කියලා මේ පටවිය ආස්වාසයේ මුලදි කොහොමද මැදදි කොහොමද අගදි කොහොමද කියලා වෙන් කරන්න බලනකොට අපි මගෙමුත් වෙන් වෙනවා ආස්වාස් ප්‍රසවාසෙත් වෙන් වෙනවා භාෂාව ධාතු මනසිකාර භාෂාවට යනවා ධාතු මනස්කාර භාෂාවට ගිය ගමන් සරුවචනාංශේ ළඟ. ඒක ආර්ය භාෂාව. අපිට ඒක කරන්න බෑ. අපි මේවට ආලවට්ටම් දාන්න. නමුත් ඒකේ හික්මීමක් ගන්න පුළුවන්. මම මේ කතා කරනකොට මම පුළුවන් තරම් මේ සීක පුද්ගලයෙකුට ධර්මය අහපු කෙනෙක් හැටියට සත්පුරුෂයන් දකපු කෙනෙක් හැටියට සද්ධර්මයේ අහපු කෙනෙක් විදියට සත් ආර්යනාංශයට අහපු කෙනෙක් විදියට මේ එතෙන්දිත් හැතිරෙන්න ඕනේ. ඇති වෙලා මේ දුකක් හෝ සැපක් එනකොටම මේ හුදු ධාතු වර්ගයක් තියෙන්නේ. මමයි මේ සැප දුක දෙක දාගෙන කතා කරන්නේ. ඒ ටික අයින් කරලා ඒව ආලවට්ටම් ඒව අතිශෝක්ති. ඇති ඇටි එලියන්නේ. එතකොට යාට ලොකු හික්මීමක් තියෙනවා. හික්මීමෙන් නම් එතකොට මෙයාට දැනෙන්න ඕනේ ඒකට ආස්වා මේ අසහනේ අඩු වෙනවා කියලා. දුරස්ත වීමක් වෙනවායි කියලා. මේ ශරීරයේ තියෙන දරතේ දරා සිටීමේ බර නැති වෙලා යනවා. පරිලාහය නැති වෙලා යනවා. ධාතු ಗುಣ මතු කරගන්න පරිශනාකාරයක් විදිහ තමයි මට කය ලැබිලා තියෙන්නේ. ඒ කයේ මතුවෙන හැම වින්දනයක්ම හතර මා ධාතුන් බලලා ගත්තොත් ඒකේ නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ ධාතු මත්තකෝ කියලා අපි පින්නපාති වළඳනකොට කරන්නේ. නැත්නම් සිවුරක් වළඳනකොට කියන්නේ. තදු පුඤ්ජකෝච පුද්ගලෝ ධාතු මත්තකෝ නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ මේ ධාතු කොටසක් ධාතු කොටසට ඇතුළේ නම් මිසකපත් කරනවා දාහනේ වළඳන කතාවක් නැහැ. කොන්ක්‍රීට් බිල්ඩින් එකකට කොන්ක්‍රීට් ගහනවා. තුන දෙකේ කලවම් කරා ගැහුවා. ආදියට ඇතුලේ යට හැකිලා තියෙනවා. එතකොට කම්බි ටික හොඳට බැඳලා තියෙනවා. ගැහුවා කපරාරු ගෙවුවට පස්සේ හැම දැම්මා. පේන් කරාට පස්සේ සීවිය වැහුවා. අට්ටිනා නගරං කත්තා මන්සලෝ හිත ආලෝපිතා. ඉතින් මේ හැම එකක්ම ඕල්මනක් නගරයක් තමයි. ඒක ගලවලා බැලුවොත් බිල්ඩින් එකක් හදනවා වගේ අරන බැලුවොත් තියෙන දෙයට මගේ දෙයට මම කොච්චර ඇලිලා බැලලා ඉන්නවද කියලා බලා ගන්න පුළුවන් වෙනකොට තේරෙනවා මේ දෘෂ්ටි කෝණයෙන් තව කෙනෙක් දිහා බලන්න පුළුවන් නම් rahat වෙනවා මම මගේ කයට දක්වන මනාපේ ඒකෙනත් ඒකට දක්වනවා මට අයිතියක් නැහැ මේක මගේ නෙවෙයි කියන නිසා ඒකට සැප දෙන්න හෝ වද දෙන්න ඒ විදිහට බලන්න පුළුවන් නම් ඒ ශරීරයේ ධාතු මේ ශරීරයේ ධාතු සිවුරක් ධාතු පින්නපාතේ ධාතු සීනාසනයක් ධාතු, බෙහෙත් පිළිකරක් ධාතු. මේ ධාතු මත්තකෝ නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ කියලා බැලුවොත් ඒක බොහෝ විට ශූන්‍යතා දර්ශනයට කිට්ටුයි. ධාතු කවදාවත් මැරෙන්නේ ධාතු කවදාවත් මැරෙන්නේ මැරුණාට පස්සේ කතෝලික මිනිස්සු වල්ලා කියනවා ash to ash soil to soil කියලා. අලු අලු වලට යනවා පසට පස්සේ යනවා ඉච්චරයි. බුදුජානනාංශිකය කියලා තියෙනවා බිම්හත්තක් පොළොවට මත වෙනකොට පස් ටිකක් උඩින් අරගෙන ඉන්න ආසෙම උපදින හැම කෙනාම මරණයත් එක්කයි එන්නේ ධාතු වලට මුකුත් වෙන්නේ නැහැ. මගේ ධාතු තිබිලා ආර්යගේ ධාතු වලට ගිය කතාවක් නැහැ. ඒ නිසා ධාතු මත්තකෝ ධාතුන් පැත්තට බැලුවොත් මරණයක් එන්න බෑ. මොකද ශක්ති සංස්කෘති නියමයක් මේ ලෝකේ තියෙනවා. මේ ශක්ති කවදාකවත් වැය වෙන්නේ නැහැ. ඒ සංස්කෘතිය ඇතුළත තියෙන. ඒක වින එකක් බවට පත් වෙනවා. මරණය කියන්නේ මාරු වීමක් විතරයි. ආවේග ජනක වෙන්න දෙයක් නැහැ. අන්නේ ඒ ගතිය තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ සැප දුක හොයන්නේ නොමරි ජීවත් වෙන්න සඳහා ගන්න. මැරෙන්න ඉන්න මිනිස්සෙක් නම් ඒකට ඔය සැප දුක හොයන්නේ යන්නේ. ආන්නේ විදිහට තමයි දිහා මේ ධාතු පටවි වශයෙන් බලන්න පටන් අරගත්තොත් තමයි තේරෙනවා මේ අපේ භාෂාවල් කවදාකවත් මොනම භාෂාවකින්වත් මේක ස්වභාවික භාෂාවලින් දෙන්නේ නැහැ. දෙන්නෙම මේකට ආලවට්ටම් දාන. නිසා ඒකට કૃතිම භාෂාවක් අවශ්‍යයි. එනිසා අස්වාභාවික භාෂාවක් අවශ්‍යයි. ඒකට කියනවා ආර්ය වෝහාරය කියලා. ආර්ය වෝහාරය ඇති දේ ඇති හැටියට කියනවා. අපිට කොහොමඩක්වත් කරගන්න බෑ. අපි කරන්නේම ආලවට්ටම් දාන. අතිශෝක්ති දාන. ඒ රචනය කියන වචනේම තියෙන්නේ ප්‍රබන්ධයක් කියන්නේ. රචනය ප්‍රබන්ධය තියෙන නිසා අපි කවද්ද ප්‍රබන්ධයෙන් අයින් කරලා මේ පටවි එනකොට පටවි වශයෙන් තේරුම් ගන්න හික්මීමක් ඇති කරන්නේ අන්නේ හික්මීම හුඟාකල් පුරුදු කළොත් තමයි යාට ඉබේ මේක සිද්ධ වෙන ගතිය එනවා. ඒක අශේක වෙනවා. හිතලා බතලා මේ පටවි පටවි වශයෙන් තේරුම් ගන්න ගන්න උත්සාහයට සේක කියලා කියනවා. ඒක දකින්නකොටම නොසිතා නොමතා සක්මන් කරනකොට ඉබේම සක්මන වෙන වෙලාව වෙන්නේ. දත්ම දිනකොට ඉබේම දත්ම දින වෙලාව වෙන්නේ. ආන්නේ වගේ නොසිතා නොමතා කරන වෙලාවට අරිහත් වෙනවා කියන්නේ. ඒ ශේක පුද්ගලෙන්ලා අරිහත්ත්වයේ දක්වා තියෙන්නේ මේක වශී කිරීමක්, සීසන් කිරීලක්, සිද්ධ කිරීම. ඒක ලේසි කියලා කියන භාවනා මධ්‍යස්ථානයක සත්පුරුෂය ළඟ, සද්ධර්මයේ ළඟ, ආර්යයන් වහන්සේලා ළඟ. ඒ නිසා ඒකට සම්බන්ධ වෙලා ජීවත් වුණත් ඒ ආර්යයන් වහන්සේලාගේ තියෙන මේ කම්පන වේග සත්පුරුෂයන්ගේ කම්පන වේග ඉබේම ආකර්ෂණ ගතියක් තියෙනවා. කොහොමද කියනවනම් අසත්පුරුෂය ළඟ ඉන්නකොට අසත්පුරුෂ ගතිය ඉන්නවා වගේ. ඒ නිසා ශේක පුද්ගලයා පුළුවන් තරම් බලන්න ඕනේ මේ වගේ දේවල් කරන්න. මොකද මේ ඉන්න කෙනෙක්වත් මේ කියන දේවල් අත්දකම නැති අය නෑ. තියෙන්නේ මේ දේ අත්දැකලාට මේකට අනුග්‍රහ කරන්න තේරෙන්නේ ගණ්‍යා කෙරේ බැඳෙන තියෙන ආසාව නිසා කුලයා කෙරේ බැඳෙන තියෙන ආසාව නිසා දීශිතත් පහසුවටත් ජනසංගනිකාවට වැටෙනවා ජනසංගනිකාවේ තියෙන සාමාන්‍ය භාෂාව නොමග යවන සුළුයි නොමග නෙවෙයි අපාය යවන සුළුයි නිසා භාෂාව පාවිච්චි නොකර මේකට යන්න පුළුවන් වුණොත් අපිට අර ආශේක භූමිය ඉඳලා ශේක භූමියටපත් උනා වෙනවා කියනවා අපි අනිත් දවසෙත් බලමු මේ එක එක ධාතු කොටාශය අල්ලගත්තට පස්සේ මේකම සරුවචනන්සේ 24 සැරයක් 24ක් මාත්‍රකාවලට දාලා අපිට කියලා දෙනවා. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. මේ අනුව අපි ඉදිරියට කරන වැඩවලදී අපි මේ දැනට තියෙන පොතේ දැනුම සහ අත්දැකීම දිනු වෙයි, දිනු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වෙනවා නම් ඉදිරිපත් කරන්න සාකච්ඡාවක නාමය. චන්ද්‍ර සාමලා පණිවිඩයක් තියෙනවා. ඒවයි සමස්ත අතරයි මේ උදේ හිරගේ මහත්තයා පුංචි දැනුම් දීමක් කරා මේ අද දවසක් තුලත් සුළුසුලම් කල්පනයක් තියෙනවා කියලා. ඉතින් දකුණු පළාතේ බස්නාහිර පළාතේ තමයි තර්ජනය කියලා කරලා මේ පාසල් වහලා තියෙන එක කිව්වා. ඉතින් මේ මහත්තයා ආරාධනා කළා ස්වාමීන් වහන්සේලාට පහළ තත්ත්වයට ඇවිල්ලා ඉන්න කියලා. මල්ලා බිල්ඩින්ගේ පහළ තත්ත්වයට යනවා. ඉතින් කෙසේ නමුත් ඉතින් මම ආරාධනා කරනවා ශානදාත් ප්‍රොඩක්ට් කළා. ඉතින් පරිස්සමේ සැලකිල්ලෙන් කුටි වල ආසය කරන්න කියලා අද දවසට. කියලා තාම සමහර වෙන්නත් ඉඩ තියෙනවා. වැඩි වෙනවා කියලා හිතමු ඊටත් වැඩි වැඩි වෙනවයි කියලා. ඒතර තියෙන්නේ අවධානයෙන් ඉන්න. මේ දේවල් වෙන්න තියෙනවා. එතකොට සම්පූර්ණ විවෘත භූමියකට ගියොත් එන්නේ නැහැ. දැන් පිටිනේක වගේ දෙයක් හිත නැත්තම් මේ වගේ ලොකු කොන්ක්‍රීට් බිල්ඩින් එකක් යට ඒත් බිල්ඩින් එක කඩාන වැටෙනොත් සෝරි තමයි. ඉතින් ඒ තරම් වෙන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ ගහක් කඩාන වැටෙනත් මේකට කඩාන ඔතෙන්ම කඩාන වැටෙන ඔය බිල්ඩින් එක හදන වෙලාවේ උඩ කොන්ක්‍රීට් එක පළුවක් කරනවා මැද කොන්ක්‍රීට් එකට පළුවක් කරනවා මේ ජනේලේ මැද කඩානාව කෑල්ලක් ඇතුළට ගහක් කඩා කඩලා කැවැටෙනවා මේක ඇතුළට. ඉතින් එතකොට අර ඇත්තට දරුණු විදිහට වදින්නේ නැහැ කැඩලා කැඩලා වදින්නේ. ඒක නිසා සැලකිලිමත් වෙලා ඉන්න මේ අවපාත මේ තත්ත්වයක් තියෙනවා බෙන්ගාලි බොක්කේ එකයි මේ පහුගිය ටිකේ නිකන් කුණාටු වාතාවරණ කැරේ ටිකට අන්තර්මන්සු මේ මේ මෝසම් තත්ත්වයක් පින්ද ඇති. ඉතින් ඒ වෙලාවට සමහරලාට අර මේ සුළුසුලන් තත්ත්වය ඇති කරනවා. එතකොට එකම ගහ මේ පැත්තට තල්ලුම ඊට පස්සේ මේ පැත්තට තල්ලුම ඊට පස්සේ ගහ ගන්නවා. මුණ ගහ විතරයි බේරෙන්නේ. මුණ ගහට මොකක්වත් මේ තල්ලුමට එහෙට යනවා මේ මේක උයින්නවා. අරටෝ තියෙන ගහ එහාට හොල්ලලා නතර කරලා ඊගාට හොල්ගේ මේ පැත්තට ගහනවා. මට බාගෙට කපු කිතුල් ගහක් තියෙනවා වැටුනොත් මට ලාභයි. වැටෙනකම් මම බලන්නේ. එච්චරයි මේ ඒක නිකන් දැනුම් දීමක් විතරයි මේ මේ මේ කවුද මැනේජර් කෙනෙක් විදියට හලා ඒ මහත්තයා අපිට දැනුම් දීලා තියෙනවා මේ චන්ද්‍රතන හාමුදුරුවෝ චන්ද්‍රතන හාමුදුරුවෝ දැනුම් දීමක් කරන අවධානයෙන් අවදියෙන් ගත කරන්න කියලා. දැන් එමන විශේෂයෙන් මතක් කරන්න සාකච්ඡා කරන දෙයක් නැත්නම් අපි ඊත්තාවතා ಜಾති ගාථා සජ්ජහනා කිරීමෙන් සම්ප්‍රදාන කුලව ලෝකවාසී සත්‍යයන් පිම්පැමිණි වීමෙන් මේ දේශනා ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරමු. එත්තාවතාජගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතාජගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු